මණ්ඩලයට ඇවිල්ලා උපාසක මහතුරු තේනවද සාකච්ඡාවට? මතක් කරලා තියෙනවා. අපි ඉන්න ටික වන්දනා කරලා පටන් ගමු නේ. යාපි කරන්නේ මේ දුන්නේ දුන්නේ මේ ආසිතු ඉන්නවනේ කතා කරලා කතා කරන්නේ. ඉතින් තියෙන්නේ ඔකටම තමයි. ඒකේ දෙයක් නෑ අපිට මේ මෙතන හදපුවා තියෙන එකෙන් න්‍යායසතුන් ඉන්න නිසා කියලා ගත්තාම හරි මම ඊයේ ගත්තේ නැතිව තව තියෙනවා අහලා ගන්න. ඒක පස්සේ දැන් චන්දනේ ඉන්නෝනේ. අපිට මෙයා ඉන්නෝනේ ඕන තරම් බර්න් කරලා තියාගන්න හැටි. අපිට ළඟ CD තියෙනවා. එන්න ඇතුළට ඉතින් පාටවන්න. ඉන්සා සංඝවංශලයක් මේ පැත්තට යන්නේ එතකොට ඔය පැත්තේ උගන්වන්න මතක් දෙන්න ඕනේ. අපි එන වන්දනා කරලා පටන් ගමු ඊළඟ සැරේ. යන්න ඔක්කොම යන්න පිටිපස්සට යන්න පිටිපස්සට යන්න ඒකට ඔක්කොම මම දාගන්නවා. සෝපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි අනුමෝදි තබ්බං sur pas Twitter. Sur pas Twitter. අපේ මේ අත්පොත ආමෙන්ටි අර කට්ටියට ඉඳ තියලා මෙතනට පාර ඉඳ තියලා පිටිපස්සට වාඩි වෙන. එතකොට ඔක්කොටම මෙතෙන් පිටිපස්සේ වාඩි වෙන පුළුවන්. තව පැදුරු තියෙන නැති වෙන්නේ. පැදුරු අපේ පාසමත පැදුරු කොහෙද දන්නේ අපි. තව තියෙනවනේ. ඒක පොඩ්ඩක් පේන තෙක් මානික තියන්න. වාඩි වෙන පිටපස්ස. දැන් ගෞරවනීය සංඝරත්නයේ අවසරයි අපි නේවාසික උපාසක මහතු සම්බන්ධ කරගෙන නිස්සාරණ වනේ මේ වගේ ඉඳලාදලා දවස්තාවේ සෙනසුරාදා ධර්ම සාකච්ඡාවකට පෙළඹෙනවා. අපි ධර්ම සාකච්ඡාව පිළිබඳව කාලය සලකා ගත්තොත් මුල් විනාඩි සල්පයක් අපි අරගන්නවා අපේ විවස්ථාව සිහිපත් කර ගැනීමට ඊගාවට අපි උදාන පාළියේ ගාතාවක් ඉදිරිපත් කරගෙන ධර්ම සාකච්ඡාකට මාතෘකා සපයා ගන්න. ඒ මාතෘකාව අනුව හෝ අප අපේ භාවනාව සම්බන්ධ හෝ ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධ ප්‍රශ්න වලට අපේ ශක්ති ප්‍රමාණය සාකච්ඡා කරගන්න එකයි අපි කරන්නේ. ඒ සඳහා පැයකමාර කාලයක් උර්ලෝසු පැයකමාර කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අනුව අපිට ඉස්සලාම තියෙන්නේ විවස්ථාව සීපත් කරන අවස්ථාව. ඒ නිසා ඒ විවස්ථාව සියලු දෙනාගේම දැනගැනීම පිණිස මම කියවන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනා ඒකට අහුම්කම් දෙන්න. මේ කියවම් පොඩ 126 දක්වා කියවන්න. ශ්‍රමීය ප්‍රතිපාවත ස්වක්වා සම්බ්‍රහ්මචරියන් සන්දිට්ඨික මකාලිකං යත් අමෝගා පබ්බජ්ජා උත්තමත්තස්ස පත්තියා යාය සද්දා පබ්බජිතෝ අගාරස්මාගාරියම් තමේ තමේව තමේව සද්දං ගෘහෙහි මාකාමස්ස වසංගමේ සාන්ති රසයෙන් රසවත් සම්බුදු සසුන් මං කුලදරුවන් විසින් උත්තරීතර වූ ශාසන පරමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය ආධ්‍යාත්මයෙහි සංජාත පෝෂණය සඳහා සමාරාධනය මෙහි පරමාධ්‍යාසය විය යුතුය. සද්දෝ මහානාම ආරාධකෝ හෝති නො අස්සද්දෝ යනාදී නොදාල් පරිදි යතෝක්ත ගුණවිශේෂය රකා ගැනීමට. සද්දා සති විරිය සමාධි පඤ්ඥා යන ගුණ පෝෂණය කළ යුතු ලාභ කීර්ති ප්‍රශංසා කාමතාදී අසාසනික අදහසින් තොරව ශාසන පරමාර්ථයන් අදාළ සද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීර්යය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ වික්ෂු පිරිසකගෙන්ද ශාසන පරමාර්ථයන් වෙත සිත දුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රියාත්මක කොට දැක්වීමෙහි පරම ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණනුවණැති ආධාරකාරක මණ්ඩලයකින්ද ඒට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතු. සික්කා සාජීවයෙන් සමාන වූ සම සම්භෝග පිරිසක් වූ මෙහි නිත්‍යාචාරයේ ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මතභේදයෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතු. මෙම උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන්ම ඇතුළත් කොට ගත යුතු හේයි මෙහි කෙරෙන සෑම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය.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 ඒවමයකෝ රාජකුමාර පංචමානි පදානංගයානි ඉද රාජකුමාර වික්කු සද්දෝ හෝති සද්ධාති තදාගතත්ව බෝධින් ඉතිබිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති අප්පාබාධෝ හෝති අප්පාතංකෝ සමවේ පාකිනියා ගහනයා සමන්නාගතෝ හෝති නාද සීතාය නාච්චුන්නාය මජ්ජිමාය පදානක්කමාය අසතෝ හෝති යමායාවී යථභූතන් අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඥෝසු සබ්‍රහ්මචාරීසු ආරද්ධ විරියෝ හෝති ඔක්සලානං දම්මානං පහනාය කුසලානං දම්මානං උපාදාය තාමවා දල්ල පරක්කුම අනික්කිත්ත දරෝ කුසලේසු දම්මේසු ලයිනික මාර්කල දෙන්න පඤ්ඤා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා ඥානිකෝ රාජකුමාර පංචපදානං ඥාන යන මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩි යුතුය. පබ්බාජෙන්තෝපිසෝ දෙත්වා පබ්බාජේත ඊ වදාළ හේයින් සවිත්ත ලබාගන්නට ප්‍රමිණියවුන් වුවහොත්. ඕ ගැන මනා දැනීමක් ඇතිකර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා. එයින් සමර්ථ වූවකු දසසිල් ඇ සීලයක පීටුවා. පණ්ඩු පලාසයෙක් වසයෙන් සුදුසු තැනක නවත්වා. එරන බණදහම් හා වත් පිළිවෙත් ආදිය පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවහුම පැවිදි කළ යුතු. මහන කිරීමට නුසුදුසු ප්‍රවෘජ්ජා දෝසාදයෙන් හෝ පින්ගුණ නැති අනුවන සැදහැ නැති කුසීතකම්මාදී අභාගයකින් යුක්ත වුවන් පණ්ඩු පලාස පන්තියෙන් නිවත් කළ යුතුය. ජාතිබේද කුලබේද ආදිය නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් වීමක් පහළ නොකර ගත යුතු. යමෙකු ඇසුරෙන් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් එබඳු කවරෙකු වුවද ආශ්‍රය නොකළ යුතු බව වදාළහේ කැපකරුකමට හෝ පැවිදිකමට ගනු ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික රජ්ජී පිරිසගේ රජ්ජී ධර්මයන් වැනසී යාහැකයෙන් පරීක්ෂා කොට භාරගත යුතු. පිටතින් මේ අභ්‍යාසය ලැබීනට පැමිණෙන කෙරන උපසපන් දෙකොටස පිළිබඳවද මැනවින් කරුණු විචාරාම සුදුසු භාරකාරාදී නැතිවිටම ඇතුළත් කරගත යුතු. පිටතින් යන හෙරණුන් නැවති පැවිදි කරවීමෙන්ද උපසපන් භික්‍ෂූන් දල්කීකර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්ම මූලස්ථානය ප්‍රධාන අනුශාසක මාහිමිකාණන් වහන්සේ විසින් මැසු ලත් කරගත යුතු. නහම් භික්කවේ අන්නම් ඒක දම්මන්කු සමුණු පස්සාමි යං ඒවන් මහතෝ අනත්තාය සංවත්තති යතයිදම් භික්කවේ පාපමිත්‍රදායි වදාළහෙයින් සරුණාර්ථයට හේතු පාපමිත්‍ර ආශ්‍රය විසකුරු සපුන් මෙන් බැහැර ගොත. සුද්ධ අසුද්ධයෙහි සම්මා සංකප්ප යවෝපතිස්සතායි වදාළ ධර්මයට අනුව තමාද රජ්ජී ධර්මයන්හි පිහිටා එබඳු රජ්ජීන් සමගම ධර්මාංක සම්භෝගවල යෙදිය යුතු. කලට සුදුසු පරිදි සිකපද මැඩීමට කිසිවෙකුට කිසි ඉඩක් නොලබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබා වදාළ සංගඥත්තිය සිහිකොට. උදාමහත් කිසිදු සිකපාදයක් නොකඩවා පාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතු. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්විකුම් සීලයද හොඳින් අසා බලා දැනගෙන. ටිකී වාණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතු. වත්තන්න පරිපූරෙන්තෝ නසීලං පරිපූරති යනාදී ධර්මයන් සීකොට තේර මජ්ජිම නවක හැම භික්ෂූන් බුදුමහත් සියලු වත් පිළිවෙත් හොඳින් දැන උගෙන අනතිමානීව අනලස්ව සම්පූර්ණ කටයුතු ගෝචරාගෝචර ආචාර අනාචාර පැවතුම් හා පුවනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැනවගෙන. දළ දඩු ගති හා කොහොන්මත් නොපුරා සාන්ත දාන්ත වූ උජුපටිපන්න භාවයම පුරුදු කළ යුත්තාහ. ගංවැදී බණකීමාදී අසාකටයුතු දෑ හොඳින් දැනගෙන. හිතුවක් කාරකම්නුකට උපාධ්‍යාජය උපාධ්‍යායාදීන්ගේ අවසරේ පරිදියේ දැහේ යෙදිය යුතු. නිබ්ධාරාමතා බස්සාරාමතා ගණ සංගනිකාරාමතාදී ශාසන පරිහානි කර ධර්මයන් හී නොයදී. දෙතිස් කතාවන්ගෙන් තොරව අපිච්ච කතාදී දස කතා වස්තු වලින් පමණක් ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතු. දිනක් පාසා දස ධම්ම සුත්ත අනුමාන සුත්තාගත කරුණු හොඳින් උගෙන නිතර මෙනෙහි කළ යුතු. පරියාප්තියෙන් වන්න ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනත්වය වඳවන හෙයි ධර්මවිනය පිළිබඳ මනා දැනීමක් ලැබෙනතුරු පරියාප්ති ධර්මයද උග්‍රහණයද ධාරණයද කළයුතු. සත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්මදේශන ආරාධනා ආදී සුදුස්සේ හරතා. අනනුලෝමික ගිහි සංසර්ගය සිදු නොවන සේද කුලදූෂනාදයට හසු නොවන සේද ඔවුන් සමඟ සම්බන්ධය පැවැත්විය යුතු. යෝගාශ්‍රමය කතිරාවතය මුල්ලංක විසිහයි. හොඳයි අපි එකෙන් පළවෙනි අංකේ સમાપ્ત කරගත්තා. මේකත් අපිට ධර්ම සාකච්ඡාවට අවශ්‍යතාවට සම්බන්ධ කරගන්න පුළුවන්. ඊගාට අපි බලාපොරොත්තු වෙන්නේ අපි ධර්ම සාකච්ඡාවට මාතෘකා මතු කරගන්න උදාන පාළියේ මේ ගිය සූත්‍රයයි. ඇත්තටම අපි මේ එක සැරයක් එක කෙරුවා. දැන් ආයෙත් සැරයක් මට දෙතුන් සැරයක් එකම දෙකේ වෙනවා. ඉතින් අපි නමුත් අද කොටසක් අපි ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ කියවන්න බලන්න. මේ බොඩි කාඩ් දෙමු ඒක. අය මෙතන දඬුවම් කරන්න ඕන දැන් ආපුවා හොඳම එනකොට නිකන් තියන්න හොඳ නැහැ.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 කුසල් දහම්හි උත්සාහවත් වේද දැඩි වීරිය ඇති වේද නොබහාලු වැර ඇත්තේ වේද මේ ගියේනි මේ සතරවන ධර්මය නොමුහු කළ චිත්ත විමුක්තිය යාගේ මොහු කිරීම පිණිස පවතී. හොඳයි පිළිවෙත් වන්සන්නයි. අපි මේ තමයි ඇත්තටම දව අපේ පොදු මාතෘකාව වශයෙන් සර්වඥාන්සේගේ දේශනා පාඩයක් ඉදිරිපත් කර ගන්නවා. ඉතින් මේ ගිය සූත්‍රය මේකේ සූත්‍රය තමයි අපි ඉස්සරහින් තියාගත්තේ. ඒක තියෙන්නේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ උදාන පාළිය කියන පොතේ හරියම ලස්සන සර්වචනාංශ විසින් දේශනා කරන උදාන උදාන කියලා කියන්නේ කිසි කෙනෙක් කරබය නෙවෙයි ධර්ම කොටාශයක් මතුවෙච්චාම ඒක කිය වෙන බුදුහාමුදුරන්. වෙනේවන කියන අසෝලාට නිවන් දක්කන්න අසෝල වැරද්ද දකලානේ මේක නෑ. සිද්ධියක් වෙලා සිද්ධිය ලස්සන කියලා ඒක පාට බුදුරජාණන් වහන්සේට ධර්ම නියාමයක් මතුවෙනවා. මේකෙත් මේ මේ ගිය ස්වාමින් වහන්සේ සරුවචනාංශයේ එකම උපස්ථායක වශයෙන් වැඩ කරන කාලේ ඒ කිමිකලා නදී තීරේ වැඩ ඉනකොට දවසක් මේ ගිය හාමුදුරුවෝ උපස්ථානෙන් පස්සේ උපස්ථාන අතරමැද පිණ්ඩපාත යනවා. ගියාම ගඟක් අයිනේ ලස්සන අඹ වනයක් දැකලා හිතෙනවා අනේ මට මේකේ දවසම ගත කරන්න නැත්නම් මේ කොච්චර විවේකයක් හම්බෙයිද කොච්චර හුදකලාවක් හම්බෙයිද කියලා ඊළ බුදුජානනාංශ කියනවා ස්වාමීන් වහන්සේ මේක හොඳම හිත් අලවන අඹ වනයක් තියුණා ගඟක් අයිනේ ඔක්කොම පහසුකම් තියෙනවා මට යන්න අවශ්‍යයි කියලා. ඒත් බුදුරජාණන් කියනවා මේ ගියේ මට උපස්ථානට කවුරක්වත් නැහැ දැන් තනියම ඉන්නේ කවුරු හරි එනකම් පොඩ්ඩක් බලාපොරොත්තු වෙන්නයි කියලා. ඉතින් ඒකට යනවා. ගිහිලතරේ ආයෙසරයක් ගියාට ඉන්න දෙන්නේ අරකව මතක් වෙනවා ආයෙවිල කියනවා සර්වඥාණන්ස ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ වැඩ ඉවරයි. මට තව වැඩ තියෙනවා. ඒක නිසා මට ගිහිල්ලා මේ මේ මට මනාප තැන බණ භාවනා කරගන්න ඉතින් මේ ගියේ බුදුරජාණන් කියන හොඳයි යන්න කවුරු හරි එනකම් පොරොත්තු වෙන්න සරුවත් ඥානසික උපස්ථානෙට. දෙවෙනි සැරේත් ගිහලා තුන්වෙනි සැරේ බොහොම තදින්ම ඇවිල්ලා කියනවා. ස්වාමීන් වහන්සේ වහන්සේ වැඩ ඉවර කරගත්ත කෙනෙක්. ඒකට මම උපස්ථාන කරලා ඊට පම වෙන්නේ මොකද්ද? මගේ වැඩෙත් පමා වෙනවා නොකිය. මට යන්න අවශ්‍යයි කියලා. ඉතින් බුදුරජාණන් කියන්නේ බ්‍රහ්මචර්ය රකින්නේ කියලා ඉල්ලනවනම් භාවනා කරන්න කියලා ඉල්ලනවනම් ඉතින් මම මොනව කරන්නද ඵලයන් කියලා. පස්සේ ගිහිලා ඉතින් හොද්දට දරණ ගහගෙන වාඩි වෙච්චාම කවදාකවත් නැති කාම විතරක් වගේක් එනවා. ඇවිල්ලා කොච්චර ඒක වහයලා ගන්නවද කියනවනම් සිවුරු අරින්න හිතෙනවා. සිවුරු අරින්න හිතච්චාම කල්පනා වෙනවා දැන් මෙතෙන් ආවේ තන්දිපර විවේකයක් කාමයාගෙන් වෙන් වෙච්ච විවිච්චේව කාමේ විවිච්චේව අකුසලේ ධම්මේ කියන ඒකාග්‍රතාවයක් බලන සිද්ධ වුණේ මොකද්ද? තන්නේ කර කාමයේ ඇවිල්ලා වහයලාගෙන ඒක කොච්චර වීතික්‍රමණය වුණාද කියනවනම් සිවුරු අරන තරමට. ඊට පස්සේ කල්පනා එනවා හොඳම වැඩේ තමයි සර්වඥාන්ස ළඟට ගිහිල්ලා මේ මේ වார்த்தාව දෙන්න ඕනේ කියලා. පස්සේ ගිහිල්ලා සර්වඥාන්සට වார்த்தාව දෙනවා. ඊට පස්සේ සර්වඥාන්ස සඳහන් කරලා තියෙනවා මේ ගිය මේ තාම අංග සම්පූර්ණ කරගත්තේ නැති චේතෝ විමුක්තිය ලබා ගන්න නම් මගේ සර්වඥතා ඥාණයට වැටෙනවා කාරණා පහක් කියලා බණක් කියනවා. මන්නේ පළවෙනි එකේ තියෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය. කරුණු පහෙන් එකක් තමයි අනිත් ඒ කිව්වේ ආරම්භන ලද වැරැ. දිගටම අරබලඳ වැර තියෙන්න ඕනේ. ඊට අමතරව නිකම් බෞද්ධ භාවයේ සඳහා වාඩි වෙමු. බෞද්ධ භාවයේ සඳහා අපි මතක් කරගත්තොත් කල්යාණ මිත්‍රතාව හෝති කල්යාණ සහයෝ පළවෙනි එක දෙවෙනි එක ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ නැත්තම් තමයි රකින්න සීලේ තමන් ඒ සමාදන් රකින්න සීලේ තුන්වෙනි එක තමයි මේ කතාව. කතාවේදී දෙතිස් කතාවකට ගත වුණොත් ඒක න අනිවාර්යෙන් පිරියනවා. ඒ වෙනුවට අල්පේච්ඡ කතා, සන්තුට්ටි කතා, පවිවේ කතා ආදී දස කතා වස්තු එකේ ත්‍විරි ආරම්භ කතාව තියෙනවා. ඊට පස්සේ අපි දැන් ගත්ත එක ආරම්භලද වීරිය, අතනවරින වීරිය තමන්ගේ විමුක්තිය ළඟ ලැගෙනකන් අනිත් එක උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව. මේ කරුණු පහ තියෙන්න ඕනේ කියලා මේ ගිය හාමුදුරන්ට බුදුජානසි බණ කියනවා. ඒ බණ කියනකොට මේ ගිය හාමුදුරන්ට තියෙන ඉස්සල්ලාම තමයි ලැබිච්ච උත්තරම කල්යාණ මිත්‍ය අතහැරලා ගිහිල්ලා තමන්ගේ පඬිතකමට නරක දෙයක් නෙවෙයි ඇත්තටම විවේක ස්ථානයක් හම්බෙච්චා එතනට යන්න හිතනවා කියන එක ඒක ස්වභාවිකයි. නමුත් එතකොට මේ යන්නේ හොඳ දෙයට පිටුපාලා නරක දෙයට මොන ලාලා කියලා දන්නේ. ඒක තමයි සර්වඥාන්සේ පෙන්ලා දෙන්නේ. ඊට පස්සේ මේ ගියට ඒක තේරුම් ගත්තට පස්සේ කාරණා වැටේනවා බුදුහාමර වතාරපේ ඊට පස්සේ සර්වඥාන්සේ දේශනා කරන උදාන ගාතාව තමයි මේ කුද්දා විතක්කා සුකුමා විතක්කා අනුග්ගතා මනසෝ උපිලාවා ඒති අවිදවා මනසෝ විතක්කේ හුරා හුරන් දහවති බත් චිත්තෝ ඒතංච විද්වා මනසෝ විතක්කෝ ආතාපියෝ සංවරති සතිමා අනුග්ගහ අනුග්ගතේ මානසෝ පිලාවේ අශේෂ මේතේ පජහාති බුද්ධෝති සීයති වීරේවත් නැත්තේ මේ සිතේ මේ විතර්කයන් දැනගෙන ඥාන සංවරයෙන් වසාලයි. ඒක තියෙනවා කුද්දා විතක්කා කියලා බොහොම පුංචි නිකන් ආවට ගියාට ඇවිල්ලා යන හිතවිලි වගේක්. ඊට තියෙනවා සුඛුමා විතක්කා කියලා සූක්ෂම විතක්ක වගේක් තියෙනවා. හිතේ කලබලයේ තියෙන මිනිස්සයා මේව අඳුරන්නේ නැතුව මට අනුග්‍රහ කරනවා. ඒනට ඒ නිසා ඒවා කාරණා නොදැන මනසේ විතක්ක අන්තිමට මේ මිනිස්සයා හොල්ලලා හෙලලා ඉන්න තැනින් ගසලා දාලා එයාට නොතරම් වෙන වැඩකටපත් කරනවා. ඒක දැනගත්තොත් මනසේ තියෙන මේ විතක්ක කියන පුංචි චෛතසිකයක් මතුවෙන්නේ. ඇවිල්ලා අන්තිමට වචනමුත් පිරිහෙලා ක්‍රියාවිනුත් පිරිහෙලා ඉන්න තැනමුත් වටනවා. අරමනලද වීර්යය ඇතිව සතියෙන් සංවර කරනවා නම් ඒ කියන්නේ අර විතක්ක එනකොටම වළක්කනවා කියන එකක් නෙවෙයි තරහ වෙනවා කියනත් එක දැනගන්නවා මේ නියපොත්තෙන් කන්න වෙලාව කඩාගත්තේ නැත්තම් අමාරුයි කියලා ඒක දැනගන්නවා ඒ විදිහට අර මනසේ ඇති වෙන උප්පිලාවන් ගොජ දෙමිල්ල නතර කරගන්නවා මේ එහෙම එහෙම නැත්තේ නැත්නම් අර වගේ මේ බුදුන් වහන්සේ අමතක කරනවා වගේ බුදුනාසේ පැත්තකට දාලා තමන්ගේ වැඩ කරගන්න හදනවා වගේ කල්යාණ මිත්‍රය පැත්තකට දානවා වගේ කටයුතු සිද්ධ වෙනවා කියන එකයි මේකේ කතාව. ඒකේ නමුත් අපි අද දවසට අරගත්තේ මේ අකුසලානන්දම්මානම් පහනාය කුසලානන්දම්මානම් උපසම්පදාය තාමවා දල්ලපරක්කමෝ අනික්කිත දූරෝ කුසලේසු ධම්මේසු කියන මේ පාඩය. ඒක සිංහලට දාන්නේ අකුසල් දහම් දොරණු පිණිස කුසල් දහම් සිය සතන්හි උපදෝණු පිණිස සම්පූර්ණ කළ වීරියත් වේ කුසල් දහමි උත්සාහවත් වේද දැඩි වීරිය ඇති වේද නොබහලු වැර ඇත්තේ වේද මේ කියන්නේ මේ සතරවනේ ධර්මයේ නොමුහු කළ චිත්ත විමුක්තියගේ මුහු කිරීම පිණිස වේ. ඉතින් මේකදී හොඳට පේනවා ඉදිරිපත් කරන ක්‍රමයේ හැටියට සර්වඥාදී බුදුම මේ සුකුම විතක්ක කුද්දා විතක්ක කියන කොට පෙන්වන්නේ අකුසල ධර්ම ප්‍රහාණය තමයි ඉස්ලාම් කියලා තියෙන්නේ. අකුසලාණං ධම්මාණං පහනාය ථාමවා දල්ල පරක්කමෝ අනික්කිත දూరෝ කුසලේසු ධම්මේසු දෙක කුසලාණං ධම්මාණං උපසම්පදාය. ඒක තමයි අර ගාථාවේ තියෙන්නේ සබ්බ පාපසාකරණං කුසලස්ස උපසම්පදා. ඉතින් මේ දෙකේ යෝගාවචරයට දැන් මේ මේ ගියට උනක් කියන්නේ කුසල් උපදවන්න හදන එක නෙවෙයි ඉස්සර කරන්න ඕනේ කුසල උපදවන්න ඉස්සර කරන්න ඕනේ බෞද්ධෙක් කොඩි දාගෙන යනවා. අකුසලෙන් වලකින්ද කල්පනා කරන්න කවුරක්වත් නැහැ. මේක තේරුම් ගන්නවා නම් කුසල් ඕන තරම් කරන්න පුළුවන්. ඒක නිසා අපිට හම්බෙච්ච අවස්ථාවේදී මේ කරන වැඩේ අකුසල කියන එක අපි ආගමික ස්වරූපෙන් දාලා කුසලතාවේ දක්ෂතාවේ කියලා ගත්තොත් අපි මේ දක්ෂකම මුවාවෙන් අපිව වංචනා වංචා කරන මේ අදක්ෂතා වංචනික ධර්ම වශයෙන් වැඩ කරනවා. ඒ නිසා මේ හිත හරියට එලවගෙන කාගෙන යන්න හදනවා. ඒ යන්න හදන පිටිපස්සෙන් ඉන්නදී බොහොම කතා අදහසක් ඇති වෙනවා. ඉදිරියට ඉදිරිපත් කරන බොහොම ධාර්මික අදහසක්. හරියට දේශපාලනඥයෝ දේශපාලනේ ඡන්දය ඉල්ලනකොට දෙන පොරොන්දු ආවේ. ඉතින් අපි රට දියුණු කරනවා, අපි පාරවල් හදනවා, අපි යටිතල පහසුකම් දෙනවා, සියලු දේ දෙනවා. මොකද අන්තිමට ඉල්ලන්නේ යටින් මට ඡන්දය දුන්නාට පස්සේ මම දන්නව කරන දේ. බලේ හම්බුනාට පස්සේ කරන දේ දන්නවා. ඉස්සරහට දාන්නේ ඔක්කොටම සාරසබෝවාදී තමයි. විරුද්ධ පක්ෂයත් කියන්නේ ඒකම තමයි. කොමියුනිස්ට් පක්ෂය කියන්නේ තේ ඔක්කොම හදාන තමයි හදන්නේ. දැන් අවුරුදු 40 ගානක් දීලා තියෙනවා. 40 ගානක් වැඩි. හද හදපුවක් ඔය කියන තරම් පිටට ඒකම තමයි යෝ දේශපාලනඥ කරන වැඩේම තමයි විතක් වලින් කරන්නේ. අපි නිකන් මේ කැරට්ටලේ පිටිපස්සේ අදගෙන යන බූරුවෙක් වාගේ ලස්සන දෙයක් පෙන්නනවා. පිටන බොහොම කුසලයක් අම්මා තාත්තවත් කරපු නැති කා. ඒ කුසලේ කරන්න ගියාම වෙන්නේ මොකද්ද? කාට හරි කෙනෙහිලක් සිද්ධ වෙනවා. Tamanට බැරි වැඩකට අත දානවා. ඊට පස්සේ ඒකෙන් එන පසු ප්‍රතිඵල දරා ගන්න බැරුව පෙළෙනවා. ඒකෝර තේරෙන්නේ මේ <coughs> මේ දෙක අකුසල් නොකර සිටීමේ කටයුත්ත වෙනුවට කුසල් කිරීමේ කටයුත්ත ඉස්සර වුණොත් කරත් ඉස්සර කෙරුවා ගුණා පැසර දැම්මා වගේ තමයි වෙලා තියෙන්නේ. අද ඔය ලංකාවේ සාමාන්‍ය ජනප්‍රිය බුද්ධ ආගමේ වෙලා තියෙන්නේ ඒකයි. ඒ නිසා කල්යාණ මිත්‍රයෙක් හොයනකොට ඒ කල්යාණ මිත්‍රයා මෙන්න මේ හරි පිළිවෙල කියලා දෙන කෙනෙක් වෙන්න ඕනේ. නිතරම මතක් කරලා දෙන්න ඕනේ මරිකම් කරන්න එපා. පින්කම් කරන මුවාවෙන් මරිකම් කරන්න එපා. මරිකම් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පවු නොකර ඉඳීම උත්සාහ කරපන්. දැන් තන් ওই දැනට තියෙන தත්ත්ව රැකගෙන හිටපන් ඉස්සෙල්ලා පඬිතුකම් කරන්න යන්න එපා. පඬිතුකම් කරන්න ගියාම ඒ පඬිතුකම් මාර්ගෙන් අපිව උලුප්පන්න වෙන්න ඇමක් තියෙනවනේ. ඔය ඇම ඇතුලේ මේ මොකද්ද මේක තියෙනවා බිලියක් තියෙනවා හැම පිටින් ගිල්ලොත් බිලියට අහු වෙනවා හැම කණ්ඩෝනේ දැනගෙන හැම කෑවට කමකුත් නැහැ බුදුහාමුදුරු කියන හැම කෑවට කමන්නේ නැහැ ඇතුලේ බිලිය තියෙන බෑ දැන gediya පිටින් ගිලින්ට යන්න එපා අනික කට්ටියට ඉසලා ගිහලා කණ්ඩ ගියොත් gediya පිටින් ගිල්ලවම කොක්කේ තමයි හැම කනකොට ටික ටික කණ්ඩ පැත්තක ඉඳලා එතකොට බිලියට කිට් වෙනකොට තේරෙනවා දතට වදිනවා මේක ඇතුලේ යකඩ කොක්කක් තියෙනවා කිය. ගිලින්න කියවෙන්නේ තමයි අහුවෙන්නේ. ඉතින් ඒක මේ අපේ ශාසනයේ අවාසනාවන්ත විදිහට දැන් අවුරුදු ගාණක් මේ පින් කිරීමේ කටයුත්ත ඉස්සර වෙලා තිනවා. නරක නෑ ඇත්තටම පින් කරන්න ඕන නිසා තමයි අපි මේවල් තැන් වලට එන්නේ. ආවට පස්සේ තාමත් මේ ගියට වෙච්ච වැරද්ද අපේ අතින් වෙන්න පුළුවන්. මේ බුදුහාමුදුරුවෝ ඉඳද්දී ਸਰබලධාරී දෙවියන් පන්සිපත්තේ යන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ කන්න දෙනවා, බොන්න දෙනවා, හැම පහසුකක්ම දෙනවා. බුදුහාමුදුරුවෝ මොකක්වත් දෙන්නේ නෑ. බුදුහාමුදුරන්ට එහෙම දෙන්න දෙයක් නෑ. බුදුහාමුදුරුවෝ කියන්නේ ඔය දුක නැති කරන හැටි විතරයි මම දෙන්නේ. ඉතින් ඒක උඹලට කැමති නැත්නම් ඒ ගිහිලා කාලා කාලා කාලා කාලා රවුමේ ආයෙත් අර මේ ගිය වගේ ආයෙත් බුදු අම්බෝ කියන පන්සලට තමයි එන්නේ. ඔය කොයි දේ කරගෙන ගියත් අන්තිමට පන්සල තමයි තියෙන්නේ. ඒක නිසා මේකේ සූත්‍රයේ තියෙන විදිහට ඒ පවින් වැලකීම කියන එක මම මන් දන්නේ මගේ ජීවිතේ මම දැකලා තියෙනවා අපි කොච්චරනම් මාළුවන්ට හැමදාම වගේ අහුවෙලා දින්නේ දවස පුරාම යටිහිතේ පුදුමාකාර විදිහේ ලාභ සත්කාර සම්මාන සිලෝකෙට කැදරයක් තියෙනවා. ඒක ඉස්තර කරන්න අපි හැම අනිත් ගුණ ධර්මයක්ම පෙන්නනවා ඉස්සරහයි. ඒකට පුත්‍රයන්වහන්සේ පෙන්වන්නේ මේ බහුසුත භාවයේ ලොකු යමක්. හොඳට යමක්ම දන්නපතිය යමක්. පිරිස ගොඩක් ඉන්න එක යමක්. උපසම්බදලා වස් ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න යම. ලාභ සත්කාර වැඩි වෙන්න වැඩි වෙන්න යම. ওই හතර තියෙනවා නම් එක තැන කරකවෙන්න ගන්නවා කියන. මෙට්ටහි වෙනවයි කියලා කියනවා. මේකට ඒවට කියන්නේ ආසවක් නැහැ. ආසවට්ටානීය ධර්ම. ආසව ගලන ආසව කියලා කියවම ඇත්තට එතන මේ සුලියක ආකාරයෙන් කරකිනවා. ආසව කියලා කියන ගලනවා කියන අදහස. මෙතන ගැලුවට දියසුලියක ආකාරයෙන් ගලන්නේ. එක තැනම කරකුණා වේගය වැඩි නිසා ඉතින් ඒ නිසා මේ ඒ ශාසනය බැලුවත් බිස්නස් ලෝකේ බැලුවත් ජනප්‍රියතාවය අනුව තියෙන මේ වගේ බැලුවත් ඒ රැල්ලට අහු වෙනකොට පුදුම සතුටක් තියෙනවා. හරි දැන් නම් හරි මට ඔක්කොම හරි අන්තිරේ වංශයට අර තිබුණ ආචාර ධර්ම ටිකක් නැහැ පරණ යාළුවෝ ටිකක් නැහැ නිකන් උඩ ගිහිල්ලා බිම් වැටලා විනාශ වෙලා යනවා ඒ නිසා හැම වෙලාවෙම අපිට කටයුත්තක් කරන්න ඉතලා සම්පජඤ්ඤ පහල කරගන්න පුළුවන් නම් මම මේ ඉන්න තැන ඉඳලා තව වැඩකට, තව ඉරියව්වකට, තව තැනකට මාරු වෙන්න ඉස්සලා ඒකේ සාත්තක සම්පජඤ්ඤේ, සප්පාය සම්පජඤ්ඤේ, ගෝචර සම්පජඤ්ඤේ, අසම්මෝහ සම්පජඤ්ඤේ කියලා මම මේ කරන්න හදන්නේ අර්ථයක් ඇති වැඩක්ද. මම මේ තියෙනකට වැඩිය වැඩි අර්ථ සම්පන්න දෙයක් නම් සාත්තක සම්පජඤ්ඤේ කියනවා. එහෙම නැත්නම් මේ ඉන්න එකට නොදකින් කියන ගතියද. දැන් මූල කර්මස්ථානයේ ඉන්නකොට ආනාපානෙ ඉන්නකොට නැගිටලා යන්න හිතෙනවා. වෙන වෙන කර්මස්ථානයක් ගන්න ඉතින් මොකද මූල කර්මස්ථානට එපා වෙන පාළේ. ඒක අඳුර ගන්න නැතුව පිටින් එන අරමුණට සාදර වෙන ගතිය ගත්ත ගමන් සබ්බපාපසා කරනම් අමතක කළා කුසල සූප සම්පදා වෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ කල්පනා කරන්න ඕනේ මේ ආනාපානේ කරන යනට එපා වෙන ගතියක් එනවා. ඒක අවබෝධ කරගන්න නැතුව ඉරියව් මාර්ගවල හරි මේ ගියාට වාසියක් වෙන්නේ නැහැ. මේ සාර්ථකත්වය බලන්න ඕනේ. සප්පාය ගතිය මම මේ අනේක මවන්නේ සිල්වන්තයෙකුට අතගසා දැමීමක්ද නැත්නම් හොඳ වැඩක්ද කියලා සප්පාය අසප්පාය කරන්න කියනවා. ඊට පස්සේ ගෝචර සම්පජාඤ්ඤය යන ඊගාට යන අරමුණ සතිපට්ඨාන ශේස්ත්‍රය ඇතුලේ තියෙන එකක්ද නැත්නම් සතිය කඩන කෙලෙස් වඩන එකක් නම් ගෝචර භූමියක් වුණා. ඒකකටත් අනතුරටපත් වෙනවා. එහෙම තීන්දු කරත් මෙතනින් එතෙන්ට අනේක ප්‍රෝජනයක් තියෙනවා තාමත් ඉන්නේ මේ භාවනා මූඩ් එකේමයි කියලා ඒ වෙනස නැවතිලා කියනවා. බොහොම සම්පජඤ්ඤව කරන්න කියනවා. ඒක පාරට කරන්න යන්න එපා. කරපු ගමන් ආස්වාද ආදීනව සලකා ගන්න බැරි වෙන නිසා වැඩේ හිමීට කරන්න කියනවා. ඉතින් ඒ ටික උගදෙනෙක් කියන්නේ මේ එදිනදා ජීවිතයේ කාර්යබහුල ජීවිතයක් ගත කරද්දී ඔය හැම එකකටම ඔය වගේ කල්පනා කර කර කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ බුද්ධ ධර්ම අපිට එදිනදා ජීවිතේ දාගන්න බෑයි කියලා. ඇත්ත කතාව පටන් ගන්නකොට අපිට බෑ. නමුත් එකක් දෙකට දාලා බලන්න. තමයි මේ ඉන්න ඉරියව්වෙන් තව ඉරියව්වකට ඉන්න මේ වැඩෙන් තව වැඩකට මාරු වෙන්න හදනකොට මෙතන මේ ආධින වාසද සලකලා බලලද කරන්නේ එහෙම නැත්නම් Taman ඉබේම ඇබ්බැහියට රුචි අරුචියට කෙලෙසකට නතු වෙලා මේක කරනවාද කියන එක බලන්න දෙවෙනි කෙනෙක් කෙරුවොත් අර මානසික ජීවිතයට ඇඟිලි ගැහුවා ඕන නැති දේට පුද්ගලිකත්වයට ඇඟිලි ගැහුවා කියලා තරහ වෙනවා. තමන්ම කෙරුවොත් යෝනිසමනස්කාරය නැත්තම් තකතිරු තීන්දුවකින් යන්නේ. ඉතින් කරන ගමන් යෝනිසමනස්කාරයෙන් බලන්න ඕනේ මේ මේ චිත්තක්ෂණේ ගන්න තීන්දුව නිවනටද අපායටද කියලා තීන්දුව වෙනවා. හැම වෙලාවෙම ඉන්න අරමුණකින් තව අරමුණට යන හැම වෙලාවකම අපි දෙබිඩි තැනකට වැටෙන්නේ හත මන් සංදියකට එක පැත්තක් අපාය තියෙනවා නැත්නම් සංසාරේ අනිත් පැත්ත නිවන තියෙනවා. නිවනට යොමු වෙච්ච ගමන අනන්තය දක්වාම යනවා. අපායට යොමු වෙච්ච සංසාරට යොමු වෙච්ච ගමන වක්‍රයි. චපලයි එක තැන කරකැවෙනවා. ඒ නිසා ඍජු මාර්ගයේ මෙහෙම පැත්තට කැපෙන වෙලාවේදී මේකට මෙහෙම ගිහිල්ලා මෙහෙම කැපෙන්නේ. ඒ නිසා මෙහෙම යනකොට අල්ලන්න බෑ මේ යන්න හදාන මේක මේ චාපයකට චාපයක් ගන්නද චාපය කියන්නේ චපලයි කියන එක. අනන්තය දක්වා යන එකද කියන්නේ. එහෙම ගිහිල්ලා හරියට මෙහෙම වුණාට පස්සේ මේක සම්පූර්ණයෙන් ගිල කරකෙලා ආයසරයක් හිතෙන්න මේනවා. ඒක සංසාරේ කෙලින් යන ගමන ගියොත් ඒකේ අර ඍජු කම නිසා ඒක ලස්සනක් නෑ. ඒ ත්‍රිවිලර් එක පිටිපස්සේ ලියලා තිබුණා වංගු වංගු ගලන කොටයි ගඟක ලස්සන, සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සන කියලා. අර වංගු වංගු දිනනකොට තමයි ගඟේ ලස්සන නිසා අපිත් මේ වංගු වංගු දාන්න හදනවා. ඒකට කියන්නේ චපලකම කියලා. ඒ චපල ගතිය තියෙනවනම් කරක ලස්සන දෙයක් පෙන්නනවා. පෙන්නලා එතනම කරකවලා දීසුලියට හදනවා. කෙලින් යන ගාන හරිය පාළුයි. හරි නීරසයි. ඔය ඉතින් ඔය <coughs> බැඳගත්ත කරත්ත ඇඳගෙන පිදුරු කයර ගොනෙක් යන ගමනක් වගේ පේන්න තියෙන්නේ. නමුත් එතන සබ්බ පාපස්සා කරන සිද්ධ වෙනවා. පාපයන්ගෙන් වෙන්වීම සිදු වෙනවා. ඒ නිසා ඒ ඍජුව ගමනට තීන්දුව කරන හැම වෙලාවෙදීම විශාල දානයක් සිද්ධ වෙනවා. අපේ රුචි අරුචිකම් වලට වාල් වෙන්නේ කවුරුත් ඇවිල්ලා අපිව නොමකට යොමු කරන්න හැදුවට ඒවයිලා නොකන්නේ නැහැ. නිතරම බුදුහාමුදුරුවෝ කීපක මතක් වෙනවා අපිට වීරියක් තියෙනවා නම් දල්වා ගත්ත වීරියක් ගත්ත ඍජු අරමුණ කාගේ උස්කැන්වීම නිසා කරත් ගෙවන්න වෙන්නේ මට. අපාගත වෙන්න වෙන්නේ මට. විඳවන්න වෙන්නේ මට. දැන් විදවල ඇතිනම් කාලා ඇතිනම් ඒ කාපුවා පිළිබඳ මතක තියෙනවනම් අර නීරස වුණත් ඒකාකාරී වුණත් අනන්තය දක්වාම යන ඍජු පෙතට වැටුනහම ඇත්තටම ආය නිවන් දකින්න ඕනේ කිසිම නිවනක් ඕනේ දැන් මට තේරෙනවා මේ චපල මාර්ගයයි මේකයි කියලා දන්නවනම් නිවනේ තමයි. ඒ මංසාරේ නිකන් හරියට යුවරජ තනතුරට ඔටුනු පළඳලා වගේ තින්නේ. එයා දන්නවා ඉතින් කොහොමඩක්වත් තාත්තා මරුණු පස්සේ මම තමයි රජ වෙන්නේ කියලා. ඒ වගේ මේ ඍජු පිට අල්ලන්න පුරුදු වුණාට පස්සේ හැම වෙලාවෙම මතක තියන්න එකම චිත්තක්ෂණයක්වත් අපිට නෑ මේක තීන්දු කරලා. ඒ වෙලාවේ තම තමන් තීන්දු කර ගන්න ඕන හැම චිත්තක්ෂණයකම මේ හිත හැම වෙලාවෙම මේ වගේ අර වංගු වංගු ගලන කොටයි ගඟක ලස්සන කියලා වංගු භාවයට තමයි කැමැත්ත තියෙන්නේ. ඍජු පාරට යනවා කිව්වහම හොඳම ලකුණක් තමයි අන්න එහෙම ගත්ත ගත්ත දිනචරියාව. ගත්ත අරමුණ, ගත්ත ගුරුවරයා, ගත්ත ක්‍රමේ අල්ලාගෙන දිගට යන මිනිස්සෙක් දැක්කන මම හිතා ප්‍රභාකරන් වුණත් කමන්නේ ඇසු කෙරුවට වටිනවා. ඌ චපල නැහැ. යුදබිමේ මැරෙන જાතියෙක් ගත්ත එක වැරදි වෙන්න පුළුවන්. අව උතු හොඳටම ආදර්ශය පෙන්වනවා. අර පක්ෂේ මේ පක්ෂේ මාරු කරලා දේශපාලන වාසි බලන තට්ටු මාරුවක් නැහැ. ගත්ත පාරේ ගියා. නමුත් වෙලා තියෙන්නේ අර ඒ පාරට වැටෙනකන් අපි අර සංසාරේ ගොඩක් නන්නත්තරයි නිසා කට්ටි පැන පැන ඉඳලා තමයි හරි පාර අල්ලන්නේ. කෙලින්ම ගිහලා බුදුහාමුදුරන්ටම හේතු වෙන කට්ටිය අඩුයි. අනිත් බුදුහාමුදුරුවෝ පහළිනුට කිසිම කෙනෙක් බුදුහාමුදුරුවෝ අනුගමනය කරන කෙනෙක් හිටියේ නැහැ. හිටියේ ඔක්කොම අන්‍ය තීර්ථක වෙන ආගම් හදන. ඒක දැක්කට පස්සේ බුදුරජාණන්සේ දැක්කට පස්සේ මේ පැත්තට ආවා. හොඳට මතක තියාගන්න බුදුහාමුදුරුවෝ ඉඳද්දිම බුදුහාමුදුරුවෝ අමතක කරලා ගිය පිරිසක් හිටියා. මේ මේ ගිය එක්කෙනෙක් සුණක් අත්තාගේ ආමතුරු පැහැදිලිවම බුදුහාමරෝ හොඳ නැහැ කියලා ගියා. කොහොමද කියන්නේ? කොහොමද කියන්නේ මේ හරි පාර කියලා දෙන නියම ගුරුවරයා ඉඳද්දි එතන පැවිදි වෙලත් ඉඳලා බුදුහාමරෝ අමතක කරලා ගිහිල්ලා රට රට ගානේ කිව්ව ඔයා ගා මම පැවිදිලා හිටියනේ මම දන්න ඔතන තන්නේ කර බොරුව ගෙනියන්නේ මම මේ බොරු නෙමෙයි මම සාක්‍ය වංශිකමයි මම පැවිදිලත් හිටියා ඒකද බුදුරජාණන් කිසිම හිතනලක් කරගත්තේ නැහැ. මොකද බොහෝ දෙනා දුස්සීලයි. ඒතිෙදී කාටවත් කියලා දෙන්න බෑ මෙන්න මේ ක්‍රමේ තමයි හරි ක්‍රමේ මේකට ඵලයන් කියලා. මොකද හැම කෙනාම එහෙම තමයි කියන්නේ. මිත්‍යා දෘෂ්ටිකත් කියන්නේ මගේ ක්‍රමේ තමයි හොඳ. ඉතින් එතකොට ඒ අර වීර්ය තිබුණට වීර්ය දිශාගත වෙන්න eBay. දැන් ශක්තිය තිබුණට මොකද්ද වේගයක් තිබුණට ප්‍රවේගයක් වුණොත් විතරනේ දිශාගත වෙන්නේ. වේගය අසංවිධිතයිනේ. වේගය හැම පැත්තටම දුවනවා. ප්‍රවේගයක් කියවට පස්සේ දිශාගත වෙනවා. ඒ වගේ සද්ධාව තිබුණාට හැම තැනම දුවනවා. කුසල ඡන්දය ආවට පස්සේ තමයි දිශාගත වෙන්නේ. කුසල ඡන්දේ එනකන් අපි ළඟ තියෙන වස්තුව, කාලය, ධනය, ශ්‍රමය හැම තැනම දාගෙන තම තමා බලනවා සුවිප් ගන්නවා වගේ. සූදු කෙලිනවා වගේ. ලාභ තියෙන තැන තම තමා බලනවා. කවදා හරි කුසල ඡන්දේ පහන්න පස්සේ නෝ නෑ ආය වෙන විලක් නෑ මම මේක තෝරගත්තා මම මේකද ගියා. දැන් කුසල ඡන්දේ ඇති වෙච්ච දවසේ ඉඳලා පුදුමාකාර ශක්ති මේ එකතුවක් වෙන්න පටන් ගන්නවා. නාස්ති වෙන්නේ නැහැ. ඒක හරියට අඟුලිමාල අඟුලිමාල මාලේ කරේ දාගන්න ඉස්සෙල්ලා මරපු මිනිහ වල ඇඟිලි තැන් තැන් වල හැංගුවානේ. එකක්වත් පස්සේ කියලා බලනකොට නෑ. තියාගන්න බැරි මොකද ගඳ ගන්න හින්දා. අන්තිමට දැනගත්ත කරන්න දෙයක් නෑ. වැඩි ගුණයක් ගන්න නම් එකතුවක් වෙන්න නම් කරේ දාගන්න කරේ දාගත්ත දවසේම නමක් වටන අඟුලිමාල කියලා. ඊට ඉස්සෙල්ලා බර ගානක් මැරුවා. මැරුවට ඒව නිකන් නිකන් වේගයට බැරුවා මිසක් එකතුවක් නෑ. අර එකතුව වෙන්න පටන් ගන්න එනකන් සෑහෙන නාස්තියක් වෙනවා. නාස්තියක් වුණාට පස්සේ හැම වෙලාවෙම සීපත් කරන්න ඕනේ මේ බුද්ධෝත්පාද කාලේ. ශක්ති ප්‍රමාණය. හැම වෙලාවෙම තීන්දුව කරන්නේ මනුසාත්ම ප්‍රතිලාභය. හැම වෙලාවෙම කල්පනා කරනකොට මේ පෙන්කලකල ඉන්න හම්බුනේ අපිට මේ ඇහැ කන දිවනාසේ හරියට තියෙන හින්දා. ඩිංගිත්තක් හරි වයර් මාරු වුණා නම් පුදුමාකාර හීනමානයකට වැටෙනවා. මේ වගේ එක තැනක ඉඳගෙන ඉන්න පුළුවන් වෙන්නේ නැහැ එදාට. ඊට පස්සේ කල්යාණ මිත්‍යාශ්‍රේ ධර්ම ශ්‍රවණය එහෙම දේවල් අපි අමතක කරුවොත් අපිට ඕන වෙලාවක පිටුරුකඩේ ළඟින බල්ලෙක් වාගේ පිටුරු කන කොනහට බැන බැන ඉන්න පුළුවන්. ඉතින් ඒකට බොහොම වටිනවා මේ වීරිය කියලා කියන්නේ ඒ වගේ නිකන් අයහත්ති විසිකරන එක නෙවෙයි ප්‍රඥා සංප්‍රයුක්ත වීරිය ඒකට ප්‍රධාන වශයෙන්ම ගන්න ඕනේ මේ පවෙන් වැළකීම කියන ධර්මතාවය. අපි කොච්චරක් දුරට ඒක අනුගමනය කරනවද එහෙම නැත්නම් අපි සප්ලයි ඇන් ඩිමාන්ඩ් තීරකයේ හැටියට මේ ලාභ සත්කාර වැඩි කරන්න කොල්ලෙන් හරි ගමන්නේ මල්ලෙන් හරි ගමන්නේ සාධාරණ හෝ විවාසාධාරණ හෝ කියලා ගියොත් හරිම අමාරුයි මේ බුදු කෙනෙක්වත් වැඩි අනුකම්පා කරන්නේ. ඒ නිසා ධර්ම මාර්ගයට පස්සේ නිතර කල්පනා කරනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. තමයි මේ කතා කරන වචන වලින් අනවශ්‍ය පටලැවිලි ඇති කරගන්නවද නැත්නම් කතා නොකර ඉන්නේ කොහොමද? මේ කරන හැම වැඩකින්ම අනුන්ට වැරදි නියෝජනයක් යනවද? එහෙම නැත්නම් තමන්ට සම ව්‍යායාම හොඳට හිත උනන්දුවක් දෙනවද? තමන් ආජීවයේ බට රස්සාව කාට හරි දුකක් දීලා කරන එකක්ද? එහෙම නැත්නම් අහිංසක එකක්ද? 100 100ක් අහිංසක එකක් නැහැ ලෝකේ. නමුත් ඒ තරම් අනුන්ට හිරියර කරන දේවල් වල ඉඳලා ඒව කාලා කවදාකවත් හිතේ එකල සාසයක් ගන්න බෑ. නිසා යම් වෙලාවක ඒ ඒ පාර හම්බුණාට පස්සේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප පහළ වුණාට පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවයේ සලකන්න ඕනේ. ඒකට මම මට නම් පේන්නේ දෙවන්නේක් ඉන්නවා කියලා. කිසිම විදිහට දෙවන්නේක් බලපාන්නේ දෙවන්නේක් ඉන්නවා කියලා හිතනවනම් ඒ තමන් නිදහසට කර්ම හොයනවා විතරයි. නිසා දෙවන්නේක් ඉඳලා තකතිරුකම් කරුවා විඳින්න වෙන්නේ Tamanට නිසා. හොඳම දේ තමයි ශක්ති ප්‍රමාණය කාලය අරගෙන ඒ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව නැත්නම් කාය වචන හිත සම්‍යක් ක්‍රමයට හදාගන්න එක. ඉතින් ඒක මේ උගව දින ගියෝ හිතනවා මේ පැවිදුණාට පස්සේ හරියයි කියලා. මම මතක ජන ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම බර වැඩ ගාන බර ගාන සංඥා මිච්ඡා වාචාවේ ඉඳලා තියෙනවා. අදත් ඉන්නේ එහෙමයි. අදත් බර ගාන සංඥා ඉන්නේ මිච්ඡා කම්මන්තේ. ඒ වගේම පරගාන සංඥායින මිච්ඡා ආජීවේ. ඒ නිසා පැවිදි වුණයි කියලා මහා ලොකු දෙයක් හම්බෙන්නේ නැහැ. මං මන් දොත්සාහය කරන්නේ නැහැ. නමුත් ඒ නිසා මමත් අවුරුදු 17ක් පැවිද්ද පවා කරා. නමුත් නියම පැවිද්දට ගියාට පස්සේ මං කියනවා නිවන් දකින්න ඕනේ නැහැ කියලා. නිවන් දැක්කා වගේ තමයි. පාරට හරියට වැටුණොත් මේක යන්නේ පෙරගස්සලා තියෙන්නේ. ඒ කිය අපි උපසම්පදා වෙන වෙලාවෙදිත් හිටපු ලේකම් හාමුදුරුවෝ කිව්වා ඇත්තටම මේ වගේ තැනක පැවිදි වුණොත් අපිට පව් කරගන්න ඉඩක් නැහැ. මොන විදියෙන් කරුවත් සැලසුම් කරාට හිතලා ඕනේ පවක් කරගන්න. නැත්තම් පෙතේ ගියොත් ඒක සම්පූර්ණ දෙපැත්තෙන් ගාඩ් එක දීලා තියෙන්නේ. යන්නකොට කරන්ට් එක වදිනවා. එහෙට යන්න හැරෙති ගිය මං කරන්ට් එක වදිනවා. ආන්න ඒකට හරි ගසලා තියෙන පෙතක් තියෙන්නේ. ඉතින් ඒක එච්චර අර සිද්ධි බහුල ගතියක් නෑ. ඒ නිසා අපිට ඒ බුද්ධෝත්පාද කාලේ මේ ගිය හම්දුරන්ට වෙච්ච දේම තමයි වෙලා තියෙන්නේ. වෙන්නත් තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. ඒ ඊටිවන්දරක් පත්තු කරගත්තා වගේ වැටෝල් ලාම්පුවක් පත්තු කරගත්තා වගේ පහනක් පත්තු කරගත්තා වගේ වීරිය නිතරම නැගී හිටිනවද? ඒ නැගී හිටපු වීරිය පවු නොකිරීමට කොච්චරක් යදවනවද කියලා. වැඩක් කරනකොට ජීවිතේ මිනුම් දණ්ඩ වෙන්න ඕනේ සබ්බපාපසා කරනවා. එහෙ නැත්නම් අනුපාන අනුපාදානං අකුසලානං ධම්මානං න උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තං පග්ගණ්ණාති පදාය තමයි සම්මස්තතර සම්ම්‍ය ප්‍රධාන වීර්යයේ පළවෙනියට පෙන්ලා තියෙන්නේ. ඒක කරනකොට මම පුද්ගලිකව මට කියන්න පුළුවන් තමන්ට කුසල් කරන්න තියෙන අවස්ථාවල් පුදුමාකාර විදිහට වැඩි ඔය සිල්ලර කුසල් නෙවෙයි තොග මට්ටමින් කරන්න පුළුවන්. ඉතාලම වැදගත් තැන්වලටත් තමන් ගෙනියලා තායනවා වැදගත් කල්යාණ මිත්‍රත්ව ආශ්‍රය කරලා දෙනවා වැදගත් ධර්මතාවත් හම්බ වෙනවා හොඳ සීලයක් රකින්න පුළුවන් එතකොට තේරෙන්න පටන් අර ගන්නවා මේ 84000 පිංකම්, හත් දවසේ පිංකම්, අන්නම් මනම් කරන දේවල් අර පොරිලමයි අම්මගේ සාරිය ඇඳගෙන නටන ඇලිසෙල්ලමක් වාගේ. තාත්තගේ සපත්තු දෙක දාගෙන තාත්තා ගෙදර නැතිලා ෂර්ට් එක ඇඳගෙන තාත්තා වෙනවා. එහෙම කරනට වැලිසෙල්ලම් කෙලින්නේ. ඒ කෙලිසෙල්ලමකට තමයි අපේ සංඝයාද ගිහියන්ට පාර පෙන්නන්නේ ගිහියෝ තකතිරෝ පිටිපස්සේ යනවා ලක්ෂ වින්කම් කරනවා දෙකේ වින්කම් කරනවා කියලා ගිහිල්ලා මං කියන දෙපැත්තම වගේ කියන්න ඕනේ. අඥාඥ නිශ්චිත කරන්න ඕනේ. කුමන අවස්ථාවද? මොකද්ද? කුමන අවස්ථාවද? මොනද? දැන් තියෙන ප්‍රශ්න පොඩක් ගන්න. මොන මොකක් ගැනද ඔය කතා කරන්නේ? දැන් බස් දැන් සඳහන් කරපු අර පියාගන්න බැරි කුසල් කිරීමේ අවස්ථාවක් දැන් නිදන් සඳහන් කරපු. ඔය පව් නොකරන ඉන්න අවස්ථාව. පව් නොකර ඉන්න ගටන් ගත්තාම සුද්ධ භූමියටම ගිහිල්ලා තාරි. කතෝලිකයෙක් අතට ගියත් ඒ මනුස්සයා වුණා සලකනවා. මුස්ලිම් මිනිස්සු වුණා සලකනවා. එතකොට ඒ ඕනම තැනක ගිහිල්ලා කුසලතාවය හොඳට විවේකීව කරන්න පුළුවන්. කුසලයේ ඉක්මන් කරන්න ගියම අකුසල් සිදු වෙනවා නැති එක දන්නෙත් නැහැ. මේකෙන් ආ තණ්හාමාන දිට්ටි වැඩෙන ප්‍රමාණය සීමාවකුත් නැහැ. ඉතින් ක්ලච් එකේ බස්සන ක්ලච් එක රිලීස් කරලා පල්ලමක් පස්සනවා වගේ තමයි. වාහනේ කොහේ යනවද හොයන්න බෑ. පල්ලෙම යනකොට ෆුල් ක්ලච් එකේ තියෙන්න ඕන ගියර් එකේ තියෙන්න ඕන. මට මතකයි ඒ දවසක් නිකන් අර ගලගෙදර පල්ලම මම නිකමට මේ ඩීසල් එන්ජින් එක ක්ලච් එක රිලීස් කරලා යන්න ගියා. බ්‍රේක් අහන්නේ. එන්ජින් එක රිලීස් වෙච්ච ගමන් බ්‍රේක් අහන්නේ. මල්ලක් හෙලියක් උනේ තව ඩිංගින් අතන ඇලටත් වැටලා ලොරි කාරයක් මට පොඩ්ඩක් ඉඩ දුන්නා. ගිහිල්ලා ගොඩක් වෙනකම් මගේ ඇඟ ගහින්න පටන් අරගත්ත වෙච්ච මගුලට මං හිතුවා මේ ඩීසල් ඉතුරු කරන්න කරපු වැඩේ. එන්ජින් එක රිලීස් කරලා ඕවර්ටේක් කරා, ලොරියක් ඕවර්ටේක් කරා පල්ලම යන වේගෙට එහා පැත්තේ වාහනයක් ආවා. බ්‍රේක් අහන්නේ නැහැ. එතකොට ඒ වෙලාවේදී බ්‍රේක් අහන්නේ නැහැ කියලා දැනගත්තට පස්සේ ඉතින් ආයේ මොනවක් කරන්නද යන්නේ. ඒ වගේ තමයි මේකදී නිතර ක්ලච් එකේ බස්සන්න. නිතර එන්ජින් එකේ ස්ටාර්ට් එකේ තියෙන තාමව දැල්ල පරක්කම අනික්කිට දුරෝ කුසලේසු ධම්මේසු මෙම් පැඩි පඬිතකම් කරන්න යන්න එපා. පවුන කරගෙන ඉන්නකද අදිෂ්ඨාන කරගන්න පවුන කරන જાති මිත්‍රය ඇසුරු කරන්න. ඒ જાති ධර්ම අහන්න. එතකොට කුසල් කරනවා කියන එකේ ඒවට එන්නේ අධි කුසල්. පුදුමාකාර කුසල් කරන්න අවස්ථාවක් හම්බ වෙනවා. හිතා ගන්න බෑ මේ සැලසුම් කරලවත් කරගන්න බැරි කුසල්. හැබැයි මම කියන ඒක ආධ්‍යාත්මික ජීවිතයක තැහෙන උසස් මට්ටමක් කියලා. උසස් මට්ටමට ගියාට පස්සේ ආය වෙනමම මේ කුසල් කියන තරම් ප්‍රයත්න කරන්න ඕනේ. ඉබේම ඒ කුසල් වලට තමන්ගේ සහභාගීත්වය හම්බ වෙනවා. තමන්ට තියෙන එකට එහෙයි කියලා සාදු කියලා උපසම්පදා වෙන්නේ උපසම් මේ එළඹ වාසය කරනවා එහෙම නැත්නම් ඒකට කියන්නේ මේ සමාදන් වෙන එක විතරයි. කුසලස උපසම්පදා කුසලයට උපසම්පාදේ එළඹ වාසය කරන එක විතරයි තියෙන්නේ. ආශ්‍රය කරන්නේ නේ බ්‍රහ්මතලවල, දේවතලවල හොඳ සත්පුරුෂය ආශ්‍රය කරන්න වෙන්නේ හොඳට ඉන්න පුළුවන්. එතන තරහිකුත් නැහැ. කුසල් කරන්න ගියාම මේ කවුරුත් නොකරපු જાති කුසල් කරන්න හිතෙනවා. අච්චට වැඩිය වේදම් කරලා කුසල් කරන්න හිතෙනවා. අච්චට සෙනක දාලා කුසල් කරන්න වෙනවා. ඔක්කොම මැනිලි තියෙනවා. මේ ඉබේ සිද්ධ වෙන කුසලයේ කිසිම තරගයක් නැහැ. නිතරගයක් තියෙන්නේ. තරග කරන්න කෙනෙකුත් නැහැ. ඒක තමයි ඇත්තටම යෝග ජීවිතයක් රකින්නකොට මම කියන්නේ බුද්ධඝන් ජීවිතයක් රකින්නකොට නෙමෙයි. බුද්ධ ධර්මය අනුව ජීවත් වෙනකොට මෙන්න මේ ඍජු කර ගැනීම ඊටාම වැදගත්. ඒක ඇත්තටම කියනවා නම් තනියම කරන්න බෑ. ඒක හිතලා කරන්නත් බෑ. ඒක බුදුහාමුදුරුවෝ කියලා බුද්ධහාමුදුරුවන්සලා කියලා තියෙනවා. ඒ પરම්පරාව දැන්ට තියෙනවා. ඒ પરම්පරාවේ ෆුට්බෝඩ් එකේ හරි නැගගත්තොත් තමයි යෝග කරන්න පුළුවන්. Taman හදාගෙන යන પરම්පරාවල් එනවනේ. අලුත් මත තේරම ඔයගේ අර චපල ගති තමයි. බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙන පෙතෙන් එහාට ගිහිල්ලා මොනවා කරන්න ගියත් බොහොම ලොකු ජයග්‍රහණ පේන්න තියෙනවා. කියලා කරකවල ගෙනලා ආයතන වටනවා. ඒ නිසා අපිට කියන්න දෙන්නේ බුදුහාමුදුරන් තේරෙනවා අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි බුදුහාමුදුරන්ට අනුයාත වෙනවා. ඒ යන පිළිවෙලට යනවා පුළුවන් ප්‍රමාණය කියලා ගියාම වැටෙන්නේ ඔන්න සබ්බ පාපසා කරනවා කියන දැන තමයි. ඉතින් මං අවස්ථාව ඉල්ලා සිටිනවා කාට හරි වේවිලුවට වෙන ප්‍රශ්න කරන්න කවුරු හරි ඉන්නවනම් කරුණාකරලා ධර්ම සාකච්ඡාවේ නාමයෙන් ඉදිරිපත් කරන්න. අවසර ස්වාමීන් සම්බන්ධයෙන් මෙහිම අදහසකුත් අපට සංසාසන වශයෙන් ලැබෙනවා. ඒ කියන්නේ දැන් මේ ඕගොල්ලෝ කොයිතරම්ම භාවනා කරන්න හැදුවත් තව සංසාරේ ගොඩාක් දුර යන්න වෙනවා. එතකොට මේ අවස්ථාවවලදී පින් නැතුව බෑ. මේ හින්දා මේ ලොකුවේ ලොකු කර්ම ඔය පුණ්‍ය කර්ම කරන්නේ 84000 වගේ ඒවට සහභාගී වෙන්න කියන මේකත් අපිට අනුශාසනා වශයෙන් ලැබෙනවා ඒක පිළිබඳ ඇත්තටම අපි ඇත්තටම 100ට 100ක්ම භාවනා කර කර ඉන්නව නෙවෙයිනේ. අපේ ජීවිතයේ යම් කිසි ප්‍රමාණයක් භාවනාවට ගත කරනවා. යම් කිසි ප්‍රමාණයක් හම්බ කරන්නද ගන්නවා. ඒකට ආගමික කටයුතු ගත කරනවා. ඒ නිසා අපිට 100ට 100ක් ආගමික කටයුතු කරන්නත් බෑ 100 100ක් භාවනා කරන්නත් බෑ. අපිට හම්බෙලා තියෙන කම්බිනේෂන් එකක්. නිසා Taman වගේ බලා ගන්න ඕනේ භාවනා සඳහා යෙදෙන කාලේ පොඩ පොඩ වැඩි වෙනවා නම් අරව කොච්චර කරක් කමන්නේ. ඒ වඩා සම්බන්ධ වෙන්නේ හාමුදුරුවෝ තරහ කරගෙන බෑනේ. ගෙදර ගෑණි දරුවෝ තරහ කරගෙනත් බෑනේ. අසල්ලෙට ඒගොල්ලෝ කියන දේ කියනවා මට මෙන්න මේ වෙලාව ඇර මට සැලසුම් කරලා කියන්න. මට මේ වෙලාවේ මම මේකට කියන්න ඕනේ නැහැ. මම වැඩක් මට වැඩක් තියෙනවා. ඒක තමයි හැමදාම සතතාභ්‍යාසයෙන් දාගෙන අනික් වෙලාවට කියන 80 දාලේ පින්කම් තියා හෝ මම නැත්නම් පිළිකාවට බලන්න යනවා එහෙම නැත්නම් නගර සභාවක් හදන්න හදනවා පාරක් කපන්න හදනවා ඕන දෙයක් කරන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ තමන් දැනගන්න අර කුසලයේ තියෙන කාලේ නැත්නම් තමන් වෙන්දට වැඩි බාහනා ඉදෙන කාලේ පොඩ පොඩ පොඩ පොඩ වැඩි වෙනවා ඒක නිකන් හරියට දරකොටයක් පන්නනකොට කුඤ්ඤ තියා ගන්නවා වගේ යකඩ කුඤ්ඤ තියලා ඉස්සලම හයියෙන් ගහන්න බෑනේ අවුලව ගන්නවා කියලා එකක් තියෙනවනේ කුඤ්ඤ අවුල ගන්නකම් හිමීට ගහලා ගහලා ගහලා ගහලා අමුණ ගත්තට පස්සේ තමයි කැසපොට ගහන අමුඩේ කකුල් දෙක දිග ඇරලා පද්දල දෙකක් දෙන්නේ තියාගත්තා පස්සේ තියාගත්ත පස්සේ අර කුඤ්ඤ බහින්නේ ගහන ගහන වාට පොඩ පොඩ දරකොටේ අඳාගෙන අම්බාගෙන පලාගෙන යනවා කුඤ්ඤ බහින්නේ වෙජ් එකේ සිස්ටම් එකට තමයි ධර්ම ධර්මයේ බහින්නේ අනික කඩේ ඒකට ඉබේම නිකන් ඈත් වෙනවා මේ මුලක් ගිහිලා ගලක් අස්සට ගිහිලා ටික ටික වැඩෙනකොට ගලපපොල්ලා යන්නේ එහෙම නැත්නම් රන්දරේ කිව්වා වගේ කොච්චර රාජ්‍ය පිළිසෙන ගැටිය රජුර වෙනකොට මිනිස්සු ඉඩ දෙන්නේ. ඒ වගේ කුසලයේ බස්සන්න ඕනේ එක සැරේ රජුරෝ දඩස් ගාලා යන්න නරකයි. මෙතන තියෙන බරපතල සෙනඟක් ඉන්නවා. අපි හුස්ම ගන්න බැරි තරම් සෙනඟක් ඉඳි රජුරෝන් ඇඟේ ගෑවෙන්න බැරි නිසා පොඩ පොඩ පොඩ අපි ගිය ගමන්ම පාර වැහෙනවා. එතන ඊට ගන්න රජුරෝ නෑ නෑ එන පාර සම්පූර්ණ තියෙනවා කියලා ඒ සෙල්ලම් කරන්න බෑ. ඒ වගේ බත් අතර කිරිපැණි වලට සලකන්නේ කොහොමද? වගේ අපි දැනගන්න ඕනේ සබ්බපාපස්සා කරන කොට ඉඩ තියලා ඊගාට කුසල සූප සම්බන්ධ මේ කවුරු හරි යෝජනාවක් කරනවා එයා සැලසුම් කරලා ඔය කියන උඹ පෙට්‍රල් ගාස්තු ගෙවපන් ඔය සැලසුම් කරපන් 84000ට මලුත් එකතු කරා මම එඤ්ඤම් නෑ නෑ ඔයත් එන්න ඕනේ මෙච්චර මල් අරගෙන අනේ ඒක නම් මට පුළුවන් වේද කියන්න බෑ මම තරහ වෙන්නේ නැති වෙන්න එන්නම් එහෙම නැතුව ඒගොල්ලෝ ඒ ඉන්විටේෂන් එක දෙන්නේ 84000ක් එකතු කරලා නෑ එකක්වත් මල් එකතු කරලා නැතුව ඔය ගහන කට්ටියකින් තමයි මල් බලාපොරොත්තු වෙන්නේ. ඒ කට්ටිය කරන්න හදන්නේ තන්නේ කර මොකද්ද මේ කාඩ් එක මාරු කරලා ගහනවා. ඒක යක්ෂේ මේ මොකද්ද කරලා ණයකට සල්ලි අරගෙන හෝටල් එක පාටියක් හදවලා රජයේ ඉන්න ඔක්කොටම ආරාධනා කරලා ලොකු ලොක්කන්න. ඉතින් ඊට පස්සේ අන්තිමට ඒ පාටියට එන්න ටිකට් ගන්න උනලු ටිකට් තිබුණාට පස්සේ ඔක්කොටම වැඩි ගණක් හම්බුනලු මෙච්චර වැදගත් වෙන්න පාටියකට අපිට යන්න හම්බුනායි කියලා. ඊපස්සේ ටිකට් එක දීලා තියෙන හෙන ගානකට මෙයා ගන්න ණයට අරගෙන තමයි හෝටලේ අරන් තියෙන්නේ. ඒ සෙල්ලම් වල දින රාජ්‍යමුත් හම්බ වෙනට වැඩිය හොඳයි මොකද ට්‍රික් එක දැනගන්න ඕනේ. එහෙම නැත්නම් කවුරු හරි කියනවා සුවහරදාර පින්කමක් කරනවා ඔබතුමත් එන්න කොයි වෙලාවද කවදද එච්චරයි. නේ මෙච්චරක් වාගේ පෙට්‍රල් ගාස්තු ඕනේ මෙච්චරක් වාට මල් ඕනේ කියනනම් ඒක ඉන්විටේෂන් නෑ නෙවෙයි ඒක දඩයක් කියලා මතක තියාගන්න. ඒ අද ඔය පින්කම් කරන හොඟ දෙනෙක් ඒ සෙල්ලම් කරන වල්ලිය දානෙට එනවා. මුළු ගමම එනවා. ගමේ ඔක්කොම හැම කෙනාම නීතිගල යනවා හාල්සිරු දෙකක් ගේන්න ඕන. ඉතින් මිසු හරි කැමතිනේ ඉතින්. ඉතින් අලුත් තාලවලෙම හාල්සිරු දෙකක් ගේන. ඉතින් හාල්සිරු කියන 50 කාණ බණ්ඩ හාල්සිරු 50ක් එකතු වෙනවානේ. උයන්ඩ ගියාට පස්සේ වෙන හාල්සිරු 30ක් ගියයි කියන්නේ. අර මං අන්තිම හාල්සිරු 60 ගොඩ ගහනවා මිදුල මැද. ඒකල කියනවා මේක දැන් කරන්න දැන් අපි වෙන්දේසි දානවා. වෙන්දේ දාපම ලන්සුවක් තියෙනවා. ආල්තිරු රුපියලයි. ඒ ලන්සු මෙයාගේ ගන්න. දැන් ගන්න ඔයා ගන්න කැමතිද? ඒ මනුස්සයා කැමතියි මේ සංඛ්‍යාට තුච්ච ගන්න. ඔයා කැමතිද? 1.25 ගන්න නැහැ. එහෙනම් ඉතින් අපි ළමයා එහෙනම් එක දාන්න ලොරියට. ওই දානෙට නෙවෙයි මාසු ගුණන්දු තියෙන ඉතුරුචි බඩු ටික තුල වෙන්දේසි කරනවා විතරයි. කවුරක් ගන්නෙ? ඒ වගේ පින්කම් කරනවා. ඒ මිනිසයාගේ දානයක් කවොත් කෙලිම උසාවියට යනවා. මොකද ඒ වංශ දාන දෙන්නේ ඒ මිහිත කියලා දෙන දානේ කියන නම අරගෙන විශාල වැඩ පිළිච්ච ඒව ඇත්තටම පින්කම් පොළවල් වල හිද්ද වෙන්නේ ඔය වගේ දේවල්. ඒක දන්නවනේ. ඔයගොල්ලෝ පින්කම් කරලා නැතුව ඇති. කරන්න ගිය ගමන් ওই තනි කර අනුන්ගේ සල්ලි වල තමයි සැලසුම ගන්න. ඊ යතිනම් පුදුමයි සංඝයා. ලෝකසංසික දවසක් කියන අය වගේ කතාවට එල ගියාට පස්සේ කියාගන්නම දෙයක් නැහැ. බේරෙන්න බෑ. ඊට පස්සේ ওই නම දන්නවද? අනුන්ගේ සල්ලි වලට නෝ සැලසුම් හදන්නේ කිව්වා ගියාට පස්සේ. මිලියන නෑ ලක්ෂ 300ක ප්‍රොජෙක්ට් එකක්. ගෙනල්ලා ලොකු සාංශිකේ මන අපේ ඉල්ලනවා. හදන්නේ මොකද්ද කරන්න හදන්නේ? සවුන්ඩ් ප්‍රූෆ් මෙඩිටේෂන් හෝල් එකකුයි. ලෝකේ හොඳම පොත් සාපුවකුයි. සත්‍යයක්වත් අතේ නෑ. ඊට පස්සේ කියන්නේ මොකද්ද? මීටර් නායක හමුදුත් මේකට අනුමත කරලා තියෙනවා. කරුණාකරලා රුපියල් 5 5 දෙන්න. ඊට පස්සේ බජට් නැහැ. කෝටි ඒ කාලේ වලට රුපියල් මේ ලක්ෂ 300ක ප්‍රොජෙක්ට් එකක් කිව්වම ඉතින් කවුරුනක් දාඩි දාලා හිටිනවා. අන්තිමට මම යැපෙන්නේ ඔක්කොම කරන්නේත් ඒකෙන් ප්‍රොජෙක්ට් එකට මුල් ගලක් තියා ගන්නවා. ඉච්චරම තමයි ඔය දේශපාලනේ කරන දෙල්ලම තමයි පින්කම් වල කරන්නේ. ඒ නිසා සබ්බපාවසකරණ ගණික අපි පෙළඹෙන්නේ නැහැ පින්කම් කරන්න යන. හොඳට කල්පනා වෙනවා අපිට කියලා තියෙනවා ඒ වගේ දේවල්ට යොදවන්න එපා. යෙදෙන්නත් එපා. යෙදිලා කාර්යදාක ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඔබ පුළුවන් තරම් පවුණු කරන වෙලාව වැඩි කරන හිටපන්. එතකොට ඒතකොට තරංගයක් එන්නේ නැහැ. කාගෙන්වත් අපි අභියෝගයක් වෙන්නෙත් නැහැ. අහිංසකව අපි කරන්නේ අපි කාටවත් ආර්දන කරන්නෙත් නැහැ වගේ දෙයකට. ආර්දන කරොත් ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. පුළුවන් ප්‍රමාණය කරන හැබැයි කියනවා මගේ වෙලාව තියාගන්න. ඉතින් එතකොට බයිනෝ ඕකට ඔච්චර වෙලා ගන්නවද මේ වැඩේට පැය දවස් තුනක් දෙන්න. නෑ නෑ ඉතින් ඔයාට ඇවිල්ලා මට කාලසටහන් හදන්න නැත්නම් මට න්‍යායපත්‍ර හදන්න කවුරක්වත් අයිතිවාසිකමක් නැහැ නේ මම ඔයා කියන දේ කරන්නම්. හැබැයි මේ සීමාව ඇතුළත. එතකොට අර ප්‍රශ්නේ එන්නේ නැහැ. හැබැයි ඒක ටික කාලයක් යනට ආර්දනා කරන්නෙත් නැහැ. ගියාට අපිත් නිකන් අර අන්දර අන්දරේ මගුල් ගෙදරට ගියාන කරබාන හිටියන් කළු මෙහෙම කරගෙන හිටියලු මගුල් ගෙදරට ගිහිල්ලා. මොන් නැත්තම් දඟ කරනවනේ. ඒකල ඉඳපු ගමන් කාට හරි ගිහිල්ලා අනිනවලු. අයි අම්මා කිව්වනේ මට කරබනින්න කියලා මේ කරබනින්න ගොනා වගේ හිටපන් කරබාගෙන හිටපන් කිව්වලු ඉතින් ගොනා වගේ හිටියලු පින්කම් පොළොවට ගිහිල්ලා එහෙම ඉන්න බෑනේ එතකොට ඒක නිකන් පින්කමට විරෝධී බෑමක් වාගේ හයියෙන් කෑත කියන්න ඕනේ කොඩි විසි කරන්න ඕනේ එතකොට තමයි පින්කම එහෙම දෙක් කරනකොට මිනිසුන්ට තේරෙනවා ගොනා වගේ ඉන්න එකයි තියෙන්නේ භාවනා වැඩපිළිවෙලේ උපදෙස් ලැබීම, සීල සමාදන් කිරීම, ඒ ටික වැඩ ටික ඉවරයි. අද අපි එකටද එකතු වෙන්නේ? ඔව් එකට ධර්ම සාකච්ඡාවට එකතු වෙනවා. ඒතර මේකේ අලුතෙන් ආපු අය කවුද ඉන්නේ? නැත්නම් ඔක්කොම වගේ අලුතෙන් ආපු අය. මම සුළු ගන්නයි. මේ වගේ පරණ කකුල්නේ. ඉතින් මේ ඒ නිසා එච්චරම අලුත් දෙයක් නෑ. ඔක්කොම මේ දවුලගල කට්ටියමද? ඒ කියන්නේ මෙහෙන් දාලා නෑ. ඉස්සන්නෝනේ කට්ටිය සම්බන්ධ වෙන්නේ නැහැ. නෑ අපි 35 35 ඔක්කොම එච්චරද මුළු ගන්නම. මොකද අපි සංඝයා වංශයට දෙන මොකුත් මෙහෙන් දැම්මා. හොඳයි අපිට තව තියෙනවා පැය භාගයකට තයිටත් වැඩි පොඩ්ඩක් වැඩි කාලයක් අපි දැන් බුද්ධ වන්දනාවයි පූජාවයි කරනවා. ඊටත් අමතරව අපි කරන හැම ක්‍රියාවකදීම සීයෙන් ඉන්න පුළුවන් සීයෙන් කරනවා නම් මම හිතන්නේ අපිට මොන රැකියාව කරත් කොතන හිටියත් ඒක අපිට දිගටම කරගෙන ගියොත් සතිය සතිය සීයෙන් මම වැඩ කරනවා කියලා ඒක පුළුවන් නේ සාමාන්‍යයෙන්. ඔය හිතන 80000 පින්කමකට ගියත් ඔලුව පාත් කරන ඉන්න එකයි තියෙන්නේ ගුණා වගේ. මොකද ඒක ලේසිනේ සෙනගමද දේවල් වලට සම්බන්ධ වෙනකොට සීන අඩතු කරන්න ගියාම ක්‍රියාකාරකම් අඩු කරන යන එක. එතකොට එතන පීසර තේිනවා මේ යක්ෂයාද පිංකමේ නැහැ කියලා. ඇඟ තියෙනවා. න්‍යායතන හිටියට න්‍යා බලන්න පුළුවන් තරම් ඒවට ඒ නටන නැටිල්ලේ අර උපමාවක් දීලා තියෙන්නේ නගර සෝබිනිය ඇවිල්ලා වයමින් නටමින් සින්දු කියමින් ඉන්න වෙලාවේදී සල්ලාල පිරිසක් ඒත් අනුව නටද්දී රජුරෝ දඬුවමක් දෙනවා තෙල් කලයක් කරේ තියාන ඔළුවේ තියාන පෙත්ත කවලා තෙල් පුරලා තියෙන කඳුලක්වත් හලන්න නැතුව අර සෙනඟ වැඳි ගෙනියන්නේ කියලා. ඒ මිනිස්සු නටද්දී තෙල් කලේ අරගෙන ඵලයන්. තෙල් කලේ කඳුලක් හරි වරනොත් ඉසකසාලා. පිටිපස්සෙන් ගහලා අයින කඩුව අරගෙන. ඉතින් අර මිනිස්සු යන්නේ කොහොමද අර සෙනඟ මැද කලේ හොල්ලා ගන්න නැතුව? කලේ හෙල්ලිලා හෙල්ලුනොත් තෙල් කඳුලක් හැලුනොත් ඉවරයි ජීවිතේ. ආන්නේ වගේ දැනන මේ සෙනඟ පිරිසක් මැද ඉන්නවයි කියන එක ඒ පණ පණ බේර ගන්නවා කියන එක සතිය හරි අමාරුයි. හැබැයි හරි අභියෝගයක්. හරි අභියෝගාත්මක කරන්න පුළුවන්. ඒ මට මතකයි ඔය ලොකු ස්වාමීන් වහන්සේලා ලොකු සාහිත්‍ය ආරාධනාව වන්දනය කරලා තියෙනවා තූපාරාමේ. මොකද්ද පින්කමක්? ওই සංස්ථාව සම්බන්ධ අදිෂ්ඨානය කරපු පින්කම. ඒකට ඔය කනුකල ආරණ්‍ය ස්වාමීන් වහන්සේ නමක් ගිහලා දැකලා තිනවා. ඒ ස්වාමීන් වහන්සේ වාඩිලා හේම හිටල ලොකු සංජය පැය තුනක් විතර වගේ. ඉතින් අර පින්කම් ඔක්කොම යනවා. ඉතින් ලොකු සංජය වල පහම්පත්තු කරන්න ආරාධනා කරන්නේ නැහනේ. ඒ ස්වාමීන් දැකපු ගමන වැදිලා තියෙන මේ chance ගියා විතරයි එතනමයි. මේ විශාල වැඩ පිළිවෙලක් යනවා. ඊට පස්සේ නිල්ලමදී හම්බෙලාට පස්සේ මම කිව්වා මම මීට කරලා පැවිදෙන්න කියලා. ඒ සංසාරේ දාඩි දාන්න පටන් ගත්තා. කොහොමද දැනගත්තේ? ඔතන ඉන්න ආමතුරු තමයි මගේ හිතේ ඉන්න ආදර්ශවත් චරිත කියලා පස්සේ මම ජීව ඉන්න කාලේ මෙන්න මේ මේ මේකට මම මෙතන තිබුණ කාමරේට. ඇවිල්ලි ඉවරලා මට කිව්වා කොහොම හරි මේකේ සමාජිකත්වයක් කරන් දෙන්න ඉන්නේ කියලා. ඊට පස්සේ මේ ලොකු සංසය දකින්නකොට පුදුම ගෞරවයක් තියෙනවා. තව මේ ඔය මෙතාස් තේරේ පෙරේස්ත කවුද කියලා මිනිස්සේ කමසයා චෙකස්ලෝකෙන් ජාතික මිනිස්සේ හැම තැනකම ගිහිල්ලා තියෙනවා මේ උද දක්ෂ භාවනා ගුරු හම්බෙන රට රාජ්‍යවල ගිහිල්ලා ආරාධනා කරලා තිනවා ෆොටෝ එකක් අතර කමක් නැද්ද කියලා. ඒ සමහරු ගන්න දෙන්නේ නැහැ. සමහරු ෆොටෝ වලට පෙනී හිටිනවා. ලොකු සංසෙන් ඇවිල්ලා වළු ෆොටෝ එකක් අතර කපන මහත්තයාගේ කැමැත්තක් කියලා. ෆොටෝ එක ගන්නකන් ලොකු සංසෙක ඉරියව්ව කිසි වෙනසක් නැතිලු පෝස් කිරිල්ලක් නැතිලු. එමෙ හිටපු තාලෙට හිටියලු. ඊට පස්සේ ගිහිලා ෆොටෝ එක පෙන්ලා කිව්වලු ගෝල පිරිසට උඹලා කොහේ ඇවිද්දත් කමන්නේ මීටකල මෙන්න මේ හාමුදුරුවන්ට වැඳලා ඵලයල්ලයි කියලා. ෆොටෝ ගත්ත මොනවා කරුවක්වත් ඒ සංසෙක ඉරියව්ව කිසි වෙනසක් නැහැ. පෝස් කරනවා කියලා ගතේනේ. පෙනී හිටිනවා කියලා ෆොටෝ වලට. එහෙම රංගපෑමක් නැහැ. ඒ නිසා අපි සෙනගක් මැද හිටියත් තනියම බුද්ධ වන්දනා කරත් නැත්නම් තනියම බුද්ධ වන්දනා කරනකොට පෝස්ට් කියලා කෙන්නේ නැහැ. ඔය සෙනග මැදට ගියාම ඉතින් අර මිනිස්සු පේනවනේ ඒකේ කැපී පේන කරන වැඩ ඔක්කොම පිංකම් වලද කියන මරි කන්නේ කරෙන්නේ. සෙනග ගියාට පස්සේ ඉතින් අන්න ඒකෙන් ඔය මිනිස්සුන්ට ශ්‍රද්ධාව ඇති කරලා දෙන්න හදන මේ සෙනගක් ඉස්සරහා වැඩියෙන් හයියෙන් සාදු කියුවේ කරනවා. වැඩියෙන් පූජා කරපු එක නා ලොකු මල් වට්ටිය ගෙනියපු එක නා ආදි වශයෙන් ඒක ඇත්තට බුදුහාම රාගය කරලා තියෙනවා. මිසල යම් කිසි මාන්නයක් ඇති කරලා කුසලයට පොළඹවනවා. නමුත් Taman දැනගන්න ඕනේ ඒක නිකන් මොන්ටිසෝරි කාලේ පුංචි කාලේ ඉස්කෝලේ යන්න ටොපියක් අතර දෙන්නා වගේ වැඩක්. මොන්ටිසෝරි පන්තිේ මහදේවල් උගන්වන්නේ නැහැ. අකුරු ටික උගන්වනවා වශයෙන් මහදේවල් ඉගෙන ගන්න මේක ඕනේනේ. ඉතින් ඒකට අපි පොඩි ළමයා කොහොම හරි පොළඹවා ගන්න කරන වැඩ තියෙනවා. ඒක නිසා ඒකට දොස් කියන්න යන්න නරකයි. එහෙම කරන කට්ටිය කරගත්තා. නමුත් ඒක මුවාවෙන් වැඩ ගන්න විශාල කූට ජාවාරම්කාර පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට බීඩිය ගහන්න යන්නත් එපා. තරහ කරගන්නත් එපා. Taman දැනගන්න ඕනේ මේ සතිය පැවැත්වීම වඩා හොඳ සෙනග ඉන්න වෙලාවද නැති වෙලාවද. හැබැයි මං කියන සෙනග නැති වෙලාව හොඳ වුණාට සෙනග නැති වෙලාවෙම හිටියට සතිය මෝරන්නේත් නැහැ. සතිය මෝරන්න ටිකක් ටිකක් කලබල තියෙන තැන් වලට ගිහිල්ලා සතිය නඩත්තු කරන අර සෙනගක් ඉන්න තැන වුණා නඩත්තු කරන්න පුළුවන්කම ඇති කරගන්න අරව වෙලා අවස්ථානුකූලව ප්‍රයෝජන ගන්න පුළුවන්. මොකද සැලසුම් කරන්න යන්න එපා. සැලසුම් කරන්න යනවා. සැලසුම් කරන්න ගියොත් හරියට කාලේ නාස්ති වෙනවා. ඉතින් ඊයේත් මා රෙදත්තර Skype එකේ ධර්ම සාකච්ඡා කරනකොට ඒ මනුස්සයෝ ස්වාමීන් වහන්සේ ඔය කියන දේ අපිට තේරෙනවා. ඒ නිසා මේ මේ ධර්ම සාකච්ඡා වලම සැලසුම් කරන එක වැරදි කියලා. මම කිව්වා එහෙම කියන්න යන්න එපා. එව්වත් සැලසුම් කරලා මිනිසුන්ට සේවයක් කරමින් හිත කඩා ගන්න නැතුව ඉන්න පුළුවන් ඉතාම කලාතුරකින් જાතියක් ලෝකේ ඉන්නවා. ඒ මිනිස්සු අතරේ තමයි සාසනේ තියෙන්නේ. ඒ මිනිස්සු පස්ස ගහන්න තරකයි. මිනිස්සු තමන්ගේ වැඩිත් කරගෙන ඒ අර හැදෙන්න අවංක වෙන එකට ඉඩ දෙන්න කටයුතු කරන්න ඕනේ. නමුත් Tamange සතිය පුළුවන් තරම් අරසා කිරීම පරමාර්ථය කරගෙන කටයුත්ත කෙරෙන්න ඕනේ. නිසා වැඩ සංවිධානය කරන්න ඒ සංවිධානය හරහා කරන්නේ අලංකාතුම් අලං සංවිධාතුම් කියලා බුදුහාමුදුරුවෝ සංඝ ගුණයක් පෙන්ලා තියෙනවා. ලෝකේ තියෙන ඕනම කටයුත්තක් කිරීමේ හැකියාව සංඝයා වහන්සේලාම තියෙනවා. අලං සංවිධාතුම් ඒ දේවල් කෙනෙක් ලව කරව ගන්න පුළුවන්කමක් තියෙනවා. කෙනෙක් ලව කියවට ඔක්කොමලට කරන්න බෑ. වැඩේ කරනකොට බලන්න මේ මනසට කියලා මේ වැඩේ ගන්න පුළුවන් වෙයි කියලා ඉස්ලාම් දාසේ කියන්නේත් නැහැ. වැඩ දෙක තුනක් දාලා බලන්න දැන් රස කියන පොඩ්ඩක් ඉන්න වාගේ මෙන්න මේ වැඩේ කරන්න තියෙන පුළුවන්. මේ හදිසි කරලා දෙන්න. ඉතින් ඊවසට බෑ කියන්න බැරි තරමට හිර කරන්න ඕනේ. කුසලතාවය පේන කියලා එයාගේ වැඩේ අරගන්න ඕනේ. ඒක තමනුත් වැඩ කරන්න. ඒක නිසා ඒ අද භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවනම් ඒ භික්ෂුන් වහන්සේට අහවල දෙ බෑ කියලා කියන්න තියන්න අරකයි. ඕනම ශිල්පයක් හදාරන්න ඒ කියන්නේ අරහන් කියන ගුණය එන්නේ අරහන් කියන්නේ සුදුස්ස කියන එක. අරහන් කියන්නේ හැම දෙයකම සුදුසා. ඕනම දේ සතියෙන් කරතයි. එතකොට අර පරාමර්ශනයක් වෙන්නේ නැහැ. ගා ගැනීමක් නැහැ. කටයුතු කරා. ඇයි කටයුතු කරන්නේ කවුරු හරි මට කියපු නිසා. ඒක සාධාරණයි වෙලාවට කරන්න පුළුවන් මම කරා. ඉතින් නම්බුකුත් නැහැ, මංගුත් නැහැ. ඊගා වෙටේට යන මේක ඉවරයි. ඒකට ආමර්ෂණය විතර තියෙන පරාමර්ශණය නෑ. ඉතින් බුදුසසුන කියනවා මම උනත් මේ ලෝක විවහාර ලෝක පඤ්ඤාති ඔක්කොම වැඩ කරන්නේ න පරාමර්ශති මම දැඩි ග්‍රහණයෙන් අල්ලන්නේ වැඩේ කරලා තියලා ඉන්නවා. ඒක මම හිතනවා මේ ශිල්පයක් ඉගෙන ගන්නටත් වැඩිය ඒ ශිල්පයෙන් ගා ගන්න නැතුව කරන එක මම දැන් ඔය නිකම් චරිතයකට කියනවා මම පුද්ගලෙක් මේ මේවා කන කියන දේ විජම ලොකු බණ්ඩාර කියනවා මම බුද්ධ ශාසන මාත්‍යන්තිනකොට මිනිස්සුසොල් මං හීරලුවෙක් කියලා. මම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගාලු පෙන්ෂන් ගත්ත ගුරුවරයෙක් කියලා හිතවලු. මම දේශීය වෛද්‍ය අමාත්‍ය කරනකොට හිතවලු මම පරණ වෙදෙක් වෙන්න ඇති කියලා. මම එක එක්කත් නෙවෙයි කිව්වා. මම එක එක්කත් නෙවෙයි නමුත් ඒක කරන්නේ බොක්කෙන්. ඉතින් ඒකට මිනිසුන්ට වෙන්නේ මේ අකා ඒකට මේ ඉපදිච්ච මිනිස්සුගයි නෑ. එයා කියනවා මම ඒක ශිල්පයට ගරු කරනවා. මම ඉගෙන ගන්න දන්න මිනිහට ගරු කරගෙන යනවා. එතකොට ඒ මිනිසුන්ට ඉතින් මම ඔක්කොම දන්න කෙනෙක් ආයි කියලා. ඒ ඔක්කොම කරන්ඩ මොනම විදියකින් හරි කරාරින්න යනවා ඒ කුසීතකමේ ලක්ෂණය. වැඩේ කරන්න ඕනේ ගා ගන්න නේතෝ කරන එකයි වැඩි. ඒකට ආදර්ශය තියෙන කෙනෙක් ඒකට තමයි ඇසුරු කරන්න වටින්නේ. ඒක හරි අමාරු වැඩි. අමාරු වුණාට හරි ජොලි වැඩි. ඒ ජොලිය මං කියනවා මේ බුදුජානනාංශේ කාලේ කියලා දැන් කාලේ වෙනසකුත් නැහැ. ඔය ජොලිය මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආවයි කියලා වැඩි වෙන්නෙත් නැහැ. ඒක මොකද Taman ඇතේ තියෙන ශිල්පයක් මම මේ කතා කරන්නේ. නමුත් අබුද්ධෝත්පාද කාලවල කරන්න බෑ. කරන්න බැරි මොකද ඒකයි තමයි සංකරයි. ඒ නිසා මේ කාලේ කරන එක මම හිතනවා බුදුහාමුදුරු හිටපු කාලේ කරාට වැඩිය යුගයේ අවශ්‍යතාවයක් තියෙනවා. පුළුවන් නම් ඒ Tamanගේ වැඩිත් කරගෙන අනුන්ටත් උදව් කරගෙන ආදර්ශයක් කරගෙන සබ්බපාවසා කරන නැත්නම් කුසල මේ පවුන කිරීම පවුන කිරීම ආදර්ශයක් කරන ජීවත් වෙන එක සිද්ධ වෙන අවස්ථාවේදී ඒ අකුසල මැලකෙන්නත් බෑනේ සතිය උපයෝගී වීමෙන් ගන්න අකුසල අවස්ථාව දැනගෙන ඒකෙන් වැළකෙන්න පුළුවන් වෙන්නේ හලෝ අපි මේ ධර්ම සාකච්ඡාවේ ඉන්නේ ස්කයිප් එකේ බැලුවා චිත්‍ර ඉන්නවද කියලා අපි ධර්ම සාකච්ඡාවේ ඉන්නේ ඇහෙනවද මේ ඒක නිසා try කරා හොඳයි හොඳයි නෑ ඒකදී මේ ඇත්තටම පවෙන් වැළකෙන්න නම් මේක පවක් බව දැනගන්න එපායි. රෝගයකින් නිදහස් වෙන්න රෝග නිర్ణයක් කරන්න එපායි. රෝග නිర్ణයක් කරන්න බෑ මේ උප්පිලාව හිතකින්, අයිසිච හිතකින් කරන්න බෑ. ඒකට කොරස් කටේවත් අත දාගන්න බෑ. රෝග නිర్ణය රෝග නිర్ణය වෙන්න නම් තමන් ඒ සිද්ධිය දිහා බලන්න ඕනේ පැත්තකට වෙලා බලන විදිය. ඒක තමයි සතියෙන් කරන්නේ. ඒ සතියෙන් කරාට පස්සේ මේ පව පව වශයෙන් දැන ගැනීම තමයි ආධ්‍යාත්ම ජීවිතේ පළවෙනිම අංකය. දැන් අපිට මේ පව පින කලවම් වෙලා පින පාව වශයෙන් ගන්න පාව පින වශයෙන් ගන්න මොනවා කරත් අනන එකනේ කරන්නේ. එහෙම නැත්නම් අපිට දෙවැන්නේක උපමාව මේ මේ ඔපිනියන් එක ඕන වෙනවා. මනින්ද යන්ත්‍රයක් ඕන වෙනවා. මේ පවුද පින්ද බලන්න. සතියෙන් ඉන්නකොට මොනවාක්වත් නැහැ ෂෝක් එකට තේරෙනවා. මේ ගමන ගියොත් බාධා කරදර සහිතයි. මේ ගමන ගියොත් බාධා කරදර රහිතයි. ඒක තේරුම් ගන්නකනේ සාමාන්‍ය බුද්ධිය. ඒක ඔය කාලාම සූත්‍රයේ ලස්සනට පුතේනාසේ කියලා තියෙනවා. ඔය කවුරු කිව්වට අහන්නත් එපා. හද්දාවෙන් ගන්නත් එපා. පොතේදී පර ගන්නත් එපා. මොකක්වත් එපා. ඔබ ගත කරපු ජීවිතයක් තියෙනවනේ. ඒ ජීවිතේ උඹට තේරෙනවනේ මේක කේල් ගහ ගන්න යන්නේ මේක පොල් ගහ ගන්න යන්නේ ඔච්චර තමයි උඹ බේරන්නේ. ඒකට ඉඩ එන්න නම් සතුටුමත් වෙන්න ඕනේ. නැත්නම් හිත විදහස් වෙන්න ඕනේ. පරණ මෙව සහිතව කරන්න ගියොත් මති මතාන්තර සහිතව අපිට කවදාකවත් ඒක කරන්න බෑ. අපි මතිය දිගේ ඇදලා යනවා. ඒ නිසා හිත ඒ වගේ වෙලාවල් වල ලොකු සාන්ත කියන්නේ හිත කලබල වෙලාදී හිත මෑත් කරගන්න පුළුවන් නම් උඹ බේරිලා. කලබල වෙලාදී ඇවිස්සුනා නම් මොන ධර්මෙ තිබ්බත් මොන ඩිග්‍රී තිබ්බත් මොන සෝවන් වෙලා හිටියා සෝවන් ලයින්කට වෙන්නේ නැහැ ඒක ඔබ අමාරුයි. සිද්ධියත් එක්ක මානසිකව බැඳුනොත් සිද්ධියත් එක්ක හිත ආවේගගත වුණොත් ඉතින් ගොඩ ගන්න බෑ. කාටවත් ගොඩ ගන්න බෑ. ඉතින් කිසాగොතු මේනකොට හොඳටම ආවේගගත වෙලා තියෙන මුතුන් කමෙන් ගොඩ අරන් දෙන්න. ඔබ ගිහිල්ලා පුළුවන් නම් මට මේ අබපතක් කරම්මනේ. අයියෝ අබපතක් කියන එක සිම්පල්. මේ යන්න කතා මේ මේ මැරිච්ච නැති ගෙදරකින් ඈ ඒක යමයිට ඇහෙන්නෙත් නැහැ. මැබ මැරිච්ච නැති ගෙදරකින් ඈ. හරි. ඉතින් ගිහිල්ලා අපපතා කියනවා මේ බබා මේ මැරිලා අතේ තියාගෙන. ඉතින් ආරම්භ බොහොම ආසාවෙන් දෙනවා. අපපත ගෙන දෙනකොට අමතක් වෙන බුදුහාර කිව්ව අහන්න මේ ගෙදර කවුරු මැරිලා නැද්ද? අයියෝ පිස්සු කතා කරනවද? මේක ඉන්න හරි ඔක්කොම මැරිලා මං විතරයි ගෙදර ඉන්නේ කියලා අප අනේ මට එපා නම් තියාගන්න. ඊගාව ගෙදරට ඇයිති අර අර හිත නැවත සතියට ගන්න කොච්චර රවුමක් සවැත්නෝ රැවිද්දද? අපවර ස්වභාවික මට්ටමට ගන්න. එතකන් අබ ඉල්ලන හෙල්ලමක් දෙන්නේ. ගියාට පස්සේ තේරෙනවා හැම ගෙදරකම මැරිලා තියෙනවා. මේක තමයි මේ දරුවට වෙලා තියෙන්නේ. මේ මගුල අරගෙන වැඩක් නැහැ කියලා සෝහන්ට විසි කරලා. ඒක සාන්ත දරුවගෙන වැඩක් නැහැ මාව බේරගන්නයි කියලා. ඒ ටික කෙරුවේ අර අච්චර උප්පිලාව මනසකින් ඉඳලා හිත ප්‍රകൃතියට ගන්න එන රවම කරපන්නවා. ඔය සයිකියාට්‍රිස් මේවලදී ඔය කවුන්සලින් කියලා කරන්නේ. නැවත නැවත එන්න කියලා ෆ්‍රී ඇසෝෂියේෂන් කරලා අර මංසයට 10 15 සැරේ කැලෝ කතා කර කර ඉන්නවා. එතකොට ස්වභාවික මනසට එනවා. ඉතින් ඒක තමයි සතිය. ඒ සතිය ඇටයක් අරගෙන කියලා තෙත පොළොවේ තැම්පත් කරා වගේ කණු කැපිලා පැලවෙනවා. ඔය ඇටේ ගලකවත තිබ්බට කණු කැපිලා පැලවෙන්නේ නැහැ. ඉතින් තෙත පොළොව හම්බ වෙනකන් වපුරන්න නැතුව ඉන්නේ කොහොඳයි. සතියෙන් ඉන්න එකට හොඳට තේරෙන පටන් අර ගන්නවා. තේරුම් නැත්නම් මේ වැඩේ කරපු නිසා මට මේ වැඩේ සිද්ධ වුණා කියලා පස්සේ ආධින වාසාද සලකන්න පුළුවන්. සතියෙන් තොරව මොන වැඩක් කරත් අපිට ඒක පිළිබඳව අර මේ හරියන වර්ධිනවා කියන එක මේ මොනවද ඒ කියන්නේ මේ මේ ආධිනව මොනවද ආනිසංස මොනවද කියලා අපිට කායෙන් හරි අහන්න වෙනවා. ඒ මිනිහට කවදාකවත් අපි කොහොනේ ඉඳලා ප්‍රශ්න තියා බලන්න බෑනේ. අපි කොහොමද ප්‍රශ්නේ බලන්න Taman ළඟ මේක අවදි වෙලා තියෙන එකට අවදි භාවය කියලාත් කියනවා. අප්‍රමාදය කියලාත් කියනවා. බුදුහාම කියනවා මදයයි ප්‍රමාදයයි දෙකම එකයි කියලා. ප්‍රමාදය කියලා කියන්නේ බීල මත් වෙනකොට මදය. වැඩේට ඔළුව දාන්න නැතුව මේ අර ඔළුව මෙහෙ තියාන මෙහෙ කෙලින් යන්න හදනවා කියනකොට කෙනා ප්‍රමාදේ මදේ ප්‍රමාදයට ලක් කරන සුරාව ගන්න එපයි කියලා බුදුහා කියන්නේ. මජ්ජ පමාද අට්ඨාන. මජ්ජ පමාද අට්ඨාන. ඉතින් අපි ඇතර බලන මනුස්ස ජීවිත වෙන ඔහිනේනේ. කොයි වෙලාවෙත් අර එකනාගේ මේ එකනාගේ ප්‍රශ්න නිසා අපි කරන්න තියෙන්නේ මේ Tamange වැඩේ බැලිලා පැත්තක තියලා අරයාගේ දෘෂ්ටි කෝණයෙන් බලනවා, මෙයාගේ දෘෂ්ටි කෝණයෙන් බලනවා, ගුරුවරයාගේ දෘෂ්ටි කෝණයෙන් බලනවා. නැත්නම් ආර්ථික දෘෂ්ටි කෝණයෙන් බලනවා සමාජික දෘෂ්ටි කෝණයෙන් බලනවා කවදාකවත් උඹේ වැඩේ වෙන්නේ නැහැ. අන්තිම මරණ මොහොතට ගිහිල්ලා බලනකොට නට තොවිලකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. මනුස්සාත්ම භාවයක් හම්බුණා. එන්න. එන්න. මනුස්සාත්ම භාවයකට හම්බුණා හම්බුණාට එකෙන් වැඩක් කරගන්නේ නැහැ. ඉතින් ඒකට කාටවත් ඊට පස්සේ යමරජුරු ගාවට ගියාට පස්සේ අහනවලු දැන් තොට ඉල්ලන දේ දුන්නා. ඒකට බුද්ධෝත්පාද කාලීල ඔන්න දුන්නා. මනුසාන් භාවය දුන්නා. ඔන්න මන කෙන සම්පත්තිය දුන්නා. සත්පුරුෂාශ්‍රය දුන්නා. ධර්ම දැන් තෝ ආවේ මොකටද මේ? ඒ ගාන මෙන්න මේ දේව දූතයෝත් එව්වා පණිවිඩයට. අනේ මගේ න දැඩුවත්කම නිසා අනේ මගේ පමාව නිසා අනේ මගේ මදේ නිසා ඒ දේව දූතයෝ බව දැනගත්තේ නැහැ මම. පයින් කාර්ය දුන්නා. ආයෙනම් යම රජුගේ යම පල්ලෙකට බාර දෙනවා. ඉතින් මොනව කරන්නේ? පිකරණරි බැනනාට මේ කියලා කියන දුව දෙන්නම් කියපු හින්දා දුවවත් දුන්නා. දෑවැද්දක් ඉල්ලුවහන්දා ඒකත් දුන්නා. දුවයි දෑවැදි තේරෙන දුන්නා බෑනා ඒවා ආපහු දුන්නා. ඉතින් අපි මක් කරන්ද වරෙන් දුවේ ගෙදර යන්න කියලා. යම රජුරෝ ওই ටිකම කියනවා. උඹ ඉල්ලුවා මේ මනුසාත්ම භාවයට ඉසලා මේ මේ දේවල් දුන්නා. දුන්නාට පෙන්කෙලියා. බොන මිනිසුන්ට බැන බැන හිටියද ඉන්නේ ඔක්කොමලා බීලා. මත් වෙන්න එපයි කියලා කිව්වට ඔක්කොමලා ඉන්නේ මත් වෙලා. ඉතින් මත් වෙච්ච ලෝකේ එක අතක ගොඩ ගන්න බෑනේ. ඉතින් ඒකේ ගොඩාවේ නැතුවට පුත්‍රයන්න්සෙට දොස් කියන්නත් බෑ. ඒකේ පුත්‍රයන්සේක දෝෂයක් දකින්නෙත් නෑ. ඉතින් ආස් කර කර කර කර යනවා. ඉතින් වැරද්ද කරන වෙලාවේදී අපේ මේ බුද්ධාගම වැරද්ද දැකීම පාපයක් කියලා අපිට උගන්ලා තියෙනවා. බුදුහාම කියන වැරද්ද දැකීම ප්‍රතිවිනි කුසලී. වැරද්ද වැරද්ද වශයෙන් දක්වෝ ඒ නිසා බුදුරජාණන්සේ කියනවා ද්වේමේ භික්කවේ තථාගතස්ස සම්මා සම්බුද්දස්ස ධම්මදේශනා පරියායේන භවಂತಿ අච්ඡං අච්ඡේතෝ පස්සත අයම් පතම ධම්මදේශනා අච්ඡං අච්ඡේතෝ දිස්සා තත්ත නිබ්බිතත විරජ්‍යත විමුච්ඡත අයම් ဒ ුතිය ධම්මදේශනා මහණේ මගේ ධර්මදේශනා පරියාය විස්තර ක්‍රම දෙකක් තියෙනවා එක තමයි වැරද්ද වැරද්ද වශයෙන් දක්වෝ දෙක වැරද්ද වැරද්ද වශයෙන් දැකලා පිළියම් කරනවා අපි වෙන්නේ පිළියෙමට ඉස්සර වෙනවා වැරද්ද දැක ගන්න තමයි. ඊට පස්සේ ඉතින් අර මේ පය බර වයර පිටි කරහා බෙහෙත් බඳ වගේ පයේ බරවාව තියෙන්නේ පිටි කර බෙහෙත් බඳිනවා. එතෙන් තුවාලේ තියෙනවා තුවාලේ වනමුකේ පාදන්න නැතුව බෙහෙත් බඳිනවා. බෙහෙත් වල කිසි දෝෂයක් නැහැ. ඒ වුණාට මේ වැරදි තැන කරපු නිසා වැරදි වලට පිළියක් කරන්නේ වනමුකේ පාදන්න නැතුව කරපු නිසා බෙහෙත් ආන්නේ නැහැ. ඒ වෙලාවට බෙහෙත නරකට හිටියොත් ඒ නිසා මේ හම්බුණාට සාසනේ හම්බුණාට ඒකට හරියට බැහැ ගන්නවා කියන එක. ගඟක් තිබුණට හැම තැනම බහින්න බෑ. තොටක් තියෙනවා. හරියට තොටෙන් බහගත්තේ නැත්නම් මඩ ගොඩක ගිහිල්ලා ආයෙ ගොඩ වෙනකොටත් මඩ ගාගෙන ඉන්නේ. තොටේ නෑ. තොටේ වැලි පාරක් තියෙන්නේ. යනකොටත් බහින්න පුළුවන්. ක්‍රමිකව බැස්මක් තියෙනවා. නාලා කියලා එනකොටත් පිරිසුදුකම අරගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒක දන්නේ නැතුව නිකන් ඔය ගඟට බැස්සයි කිව්වට ඒක අකරතැබ්බයක් විතරයි. චිත්‍ර ඇහෙනවද? අද මෙල්බන් කට්ටිය සම්බන්ධ වුණේ නැහැ. ඒ කුරුල්ල කෑ ගන්නත් මට ඊයේ ඊමේල් එකවල තිබුණෙත් නැහැ මටත් වෙලාවක් හම්බුනේ නැහැ ඇත්තට ඊමේල් එකක් යවන්න මට කොහොම හරි මේ සුමාන් නම් ඉන්නවා හැබැයි ලබන සුමානේ නැහැ ලබන සුමානේ මම යනවා මේ සුබෝතරා මේ කොහොම හරි මට ඕනේ Skype එක වැඩ කරනවාද කියලා බලන්න. Skype එක වැඩ කරනකොට සමහර සමහර වෙලාවට පොඩ්ඩක් ඒ කියන්නේ සිග්නල් එක දෝෂයක් තියෙනවා නමුත් මේ වැඩ කරනවා ටිකක්. හලෝ මේ මම ඊමේල් එකක් හම්බුණාද මේ පොඩි අහම්දෝ බලලා ඉන්නවා අර රීඩර් එක හම්බ වෙනකම්. හොඳයි. හොඳයි හොඳයි ඒකට අපි දඬුවම් කරන්නේ. සතිය හුදට තමන්ගේ හිතේ පැවැත්වෙන අවස්ථාව දකින්න වෙලාවේදී අර මොකක් හරි හිතේ කැළඹෙන ස්වභාවයක් ඇති වෙනකොට ඒක හිත ඇතුලේ කැළඹෙන ස්වභාවය දැන් නම් කැළඹෙන ස්වභාවයක් හිතේ ඇති වෙනවා කියලා ඒක වෙන වශයෙන් දැක ගන්නට අවස්ථාව සැලසෙනවා ඒ අවස්ථාවේදී හිත කොහොමද සකස් වෙන්නේ ඕනෑම කෙනෙකුට නෑ ඇත්තටම එහෙම සකස් කිරීම නෙවෙයි වැදගත් වෙන්නේ අපි මෙහෙම ගත්තොත් එහෙම අපිට භාවනා පරියන්කයක් හොඳට හරි ගිහිල්ලා අරමුණ සම්පත් වෙනවා සමාධිගත වෙනවා. එතකොට අපි දන්නවා සතිය තිබිලයි මේ සමාධිය ආවේ බොහෝම හොඳයි. ඉතින් බොහෝම ආසයි එක කියන්න. ඒ ගතියක් තියෙනවා. සමහර වෙලාවට ඊට පහුවෙන පරියන්කේ සම්පූර්ණ වික්ෂිප්තයි. එතන සම්පූර්ණ මේ අවුල් වෙලා තියෙන්නේ. ඉතින් අර ඊයේ එකත් එක කල්පනා කරලා මේක පුදුම තරහක් එනවා. කිසිම දෝෂිකුත් නැහැ, සීල කැඩිලත් නැහැ, මොනවත් නැහැ. අද මොකුත් නැහැ. කඩිගුලක් උඩ වාඩිනවා වගේ කියලා. ඉතින් ඒකෙදී ඊට පස්සේ කවිලා අහනවා කමඨාන් සූත්‍රය සමාන සංසාර සමාධිගත වෙන අවස්ථාවට නැවත යන්නේ කොහොමද කියලා ප්‍රශ්නය අහනවා. ඊයෝ මේ ඉන්දියාව ගිය වෙලාවේදී මේ ප්‍රශ්නේ මතුවෙච්ච වෙලාවේදී මේ මම කො සමාධිගත වෙලාවේදී යන්න කරන කැමැත්තම සතියට බාධාවක්. මොකද මේ භාවනා කියලා තියෙන සමාධිය වැඩි කරන්න මිසක් සතිය වැඩි කරන්න නෙවෙයි. යම් දවසක තේරෙනවා මම සතියෙන් යුක්ත හොඳට සමාධිය බුද්ධ වෙනවා මගේ හිත ඒකට කැමැති. පහුවෙන්ද මම හොඳට සතියෙන් යුක්තව වික්ෂිප්ත භාවයේ බුද්ධ විඳා නුරුස්නා ගතිය බුද්ධ විඳා කවදා හරි මේ නුරුස්නා ගතියයි සමාධියයි දෙකම එකයි කියලා දැකපු දවස් තමයි සතිය තල තුනා බවටපත් වෙන්නේ. ඉතින් ඒ නිසා නුරුස්නා ගතිය තියේදී විඳට වෙදී එක චිත්තක්ෂණයක් ඉන්න පුළුවන් නම් අර තේරුම් ගන්න පුළුවන් මේ නුරුස්නා ගතිය තිබුණට වෙහෙස කර ගතිය තිබුණට සතිය තියෙනවනේ. මේ සතිය කියනව නැද්ද කින්නපතන් කියලා. හැබැයි සමාධිගත වෙච්ච රාජි සති කියනවා අනේ මේක නැවත යන්නේ කොහොමද? අනේ කොහොමද කරගන්නේ කියලා. ඒ දෙකේ වෙනස දක් ගන්න පුළුවන් නම් ඒ සතිය කියන්නේ මොරා. එතකොට වික්ෂිප්ත වුණත් සමාධිගත වුණත් දෙක දෙකක්. ඇඟ කියවන්නේ එක විදියට හිත කියව. නමුත් අපිට පුළුවන් නම් දෙකම තියලාදී සතිය තියනයි කියලා දැනගන්න. මං හිතන්නේ ඒ මනුස්සයාට මායයටත් පුළුවන් කියලා සැලසුමක් හදන්න. මායя ගහන ගහන කීසේ තු වැඩ අරගන්න. හැබැයි මේ වෙලාවේදී ඉන්නේ මේ පෝරකේට ගිහිල්ලා මේක දාලා ගැට ගහලා දැන් හාමුදුරුවෝ බණ කියනවා. දැන් දන්නවා තව පොඩකින් කොක්කේ තමයි කියලා. ඒ වගේ ඉන්න හැබැයි ඒ වෙලාවෙත් සතිය පවත්වන්න පුළුවන් කියලා. බුදුහාර කියන්නේ පුළුවන් කියලා. ඒ මොකද මේ පටාචාරාව ওই සෙනග වැඳට එනකොට දරුවන් දෙවෙනි දෙන්නෙක් වදපු අම්මණ්ඩ කෙනෙක් හෙළුවෙන් ආවේ. මිනිහා මැරලා දරුවා මැරලා අම්මා තාත්තා මැරලා හෙළුවෙන්. බුදුහාර කියන්නේ අංගේ සීයලෝ පංගල සීයලෙව්වා. එච්චර වෙන මොනවක් බණක් කිව්වේ නැහැ. නංගි සීයලෝපන් කිව්වා. එළවපු ගමන් කිව්වේ හෙළුව දැක්කා. පස්සේ ළඟ ඉන්න මිනිස්සේ කුතුහල සටු ගලවලා දුන්නා. ඒක ඇඳගත්ත බණ කිව්වා. ඔක්කොම ඉවරයි සෝවන් වුණා. යාර ඔක්කොම තියේදී සතිය අපි සතිය නෙමෙයි සමාදන් වෙන්නේ. අපි මේ සමාධියක් සමාදන් වෙන්න යනවනේ සබ්බපාපස්ස කරන පැත්තක තියලා කුසල සෝප සම්පදා ඉස්තර කරන්න හදන. ඉතින් එහෙමයිට මං කියනවා ඉතින් sorry ඉතින් මට දෙන්න උත්තරයක් නැහැ. සමාධිය පිටිවසන යන්නේ ඒක දෝෂිකුත් නැහැ ඒක ධම්මාන්තරගත ගතියක්. නමුත් ඒක හොඳට බලන්න ඒකට තියෙන කැමැත්ත වගේම වික්ෂිප්ත මනස ආපු වෙලාවේදී අසහනකාරී මනස ආපු වෙලාවේදී වෙන්තරදී පොඩ්ඩක් ඉන්න. ඊට පස්සේ ඊට වැඩි පොඩ්ඩක් ඉන්න පුළුවන්. පොඩ්ඩක් අන්තිමට බලනකොට මේකයි පරම දුක්ඛ සත්‍යය කියන්නේ. අපි කියන්නේ මේ නුරුස්නා ගති මොකුත් නැතුව කෙලින්ම සමාධිය හරහා දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න යන්න හදනවා. කවදාකත් වෙයි කියලා හිතනවා. ඒක අංශභාගයක් කියලා තේරෙනවා. ඒක චිත්‍රයෙන් භාගයක් කියලා තේන දෙයක ඕනේ වරින් වර අපිට අතානායමක් ඕනේ විවේක ගන්න. නැතුව කරන්න බෑ. ඒ නිසා කවදා හරි වික්ෂිප්තපතියෙද්දී නුරුස්නාගතියතියෙද්දී නිදිමතතියෙද්දී ඒකාකාරීකමතියෙද්දී කාගෙන ඉන්න පුළුවන්. ඒකට අවදි වෙන්න පුළුවන් කියන වචන තමයි ඒකට පාවිච්චි කරන ලස්සන වචන උදාහරණයක් පාවිච්චි කරනවා. ඒකට අවදි වෙන්න පුළුවන්. මම වෙනදනම් මේ වෙලාවට දඬුවම් කරලා චෝදනා කරලා බැනලා නැගිටලා ගිහිල්ලා මම අද නැහැ. මම මේක කාගෙන ඉන්නවා. තව එක චිත්තක්ෂණයක් ඉන්න අදිෂ්ඨාන කරනවා. නැත්තම් වීඩියෝ කරනවා. මේ නිකන් මුළු ඇඟටම අපායට ගිහිල්ලා නිකන් පිදුරු කොටේ පිණුම් ගහලා තියෙනවද? පිදුරු කොටේ පිණුම් ගහලා වතුර බල්දියක් දාගත්තොත් මොකද වෙන්නේ? ආය මොකුත් නෑ දෙනවා දෙවිල්ලක්. කසනවා කිව්වම ඒ පිදුරු කොටේ පිණුම් ගහන්නත් යන්න අර ජර්කින් දාගෙන නම් මම නෙවෙයි හෙළුවෙන් ගහන්නේ. අමුඩ ගන්න. එහෙම ගැව්වට පස්සේ වතුර ටික ඊට හපන් භාවනා. ওই වික්ෂිප්ත භාවය ආවට පස්සේ මේ හැම තැනම කුයි කුයි කුයි කුයි කුයි කුයි ගන්න. ඒක හරියට පිකල් කරා වගේ. අර ඇයරපෙන් ඇන්ලා ඇන්ලා ඇන්ලා ඇන්ලා හැත්තෙලනවා කියලා කියන්නේ පොලොස් ගෙඩියට හැත්තෙන හැත්තෙලනවා වගේ හැත්තෙලා ලුණු එක දැමනවා. ඒකට කියලා වැඩ නැහැ. ඒක ඒක එනකොට මේ හිතනවා නැද්ද කිය වනේ වන දීපාවකටවත් මෙහෙම කරදරයක් නන්න ඕවිය මොන මගුලත් මේ භාවනා කරන්න ආවේ දුක නැති කරන්න මේ මොකද්ද වෙලා තියෙන්නේ. තිබුණත් වැඩි දුක කියලා සාලුවක සාදාලා යනවා කිටුණා තේරෙන්නේ අන්න ඒ වෙලාවේ දැනගත්තොත් මේකේ සතියට අහුවෙලා තියෙන්නේ. මං වඩන්නේ සතිය. සතියේ දක්ෂකම ඉන්න සමාධිය හරහා නෙවෙයි. සමාධිය ඕන වෙලාවක ආසයිනේ. මෙන්න වික්ෂිප්තව තියෙද්දී මේ ලුණු දෙයි දාන වෙලාවේදී මේ මඩපුවක් ගෙඩියක් වගේ තියෙන වෙලාවේදී මේ මේ මොනවද කියන්නේ මේ ලුණු දෙයි යටයක් වගේ ඒකෙම දුකේ තැම්බිලා ඉන්න වෙලාවේදී ඉවසගෙන ඉන්න පුළුවන් නේද? බුදුහාමර බොහෝම ළඟයි. ධර්මයේ බොහෝම ළඟයි. සංඝයා බොහෝම ළඟයි. සීලේ බොහෝම ළඟයි. ඉතින් අපිට ඒක වසංගල එක කරුමයක් ඒක පාපයක් කියලා කියන්න ගියාට පස්සේ කොහෙද යක්ෂයා නිවනක් දකින්නේ? කොටිම කොහොම දුක්ඛ සත්‍යයක් අවබෝධ කරන්නේ? ආර්ය දුක්ඛ සත්‍ය කියලා බුදුහාන් කියන්නේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුංගතපාදී ඥානංගතපාදී පඤ්ඤාවතපාදී විඥාවතපාදී ආලෝකයතපාදී. මේකට වෛර කරගෙන හිටියේ මට ඥානයක් පහනවා මෙතනයි දුක්ඛ සත්‍යය තියෙන්නේ මම මේකට සමාදන් වෙනවා. මේ නුරුස්නා ගතියට මට චිත්තක්ෂණයක් ඉන්න බැරිද? චෝදනා නොකර ඉල්ලීමක් කරන්නේ නැතුව මේ මේ මේ මදුරුව ටික මෙතෙන් නැති වෙන්න ඕනේ කැස්ස මෙතෙන් නැති වෙන්න ඕනේ දාඩිය මෙතෙන් නැති වෙන්න ඉල්ලීමක් කරන්නත් එපා මිහි භාවනා කරන්න බෑ මෙතන සත්තු ඉන්නවා මදුරුව ඉන්නවා කියලා චෝදනා කරන්නත් එපා කාගෙන හිටපන් එතන තමයි භාවනාව ඒකමයි භාවනාව මොකද අර පෙත් ඕන තරම් තියෙනවා ආසා තණ්හාවට මේ සමාධියට ආසකම ඕන තරම් තියෙනවා ඒක අපි හදන්න ඕනේ කටු ගහේ කටු උල් වෙලා තියෙන්නේ මේ පැත්තට යන්නේකින් තමයි අස්ලෝක ධර්ම සම්පාවිම නොවෙන්නේ ඒකෙදි ඔය අපි පොට්ටපාද සූත්‍රය කරේ ඒ පොට්ටපාද සූත්‍රයේ සරුවචනසේ දේශනා කරනවා ඒ මේ ගුරුසු ආත්ම භාව ප්‍රතිලාභය කියන්නේ කාම කාම ආසාවල් වල ඉඳලා එයා මේ මනෝමය ආත්ම භාවයට යනකොට කියන්නේ ඉන්ද්‍රියන්ගෙන් වෙන් වෙච්ච විවේකයට යනකොට දුකක් එනවා කියන. කියන්නේ නුරුස්නා ගතිය නිදිමත ගතියක් එනවා. නමුත් ඒක දුකක් වශයෙන් සලකන්න එපා සැපක් වශයෙන් සලකපන් කියලා තියෙනවා. ඒක නිකන් බ්‍රේන් වොෂ් එකක් වගේ. ඒ වෙලාවට එන්නේ දුකක්, නීරසකමක්, කම්මැලිකමක්, ඒකාකාරීකමක්. නමුත් ඒක පාර හරි බවට ලකුණක් කාරණා දෙකක් පෙන්වනවා. පාපේ අයින් වෙනව පින වැඩෙනවා. දක්ෂතාවය වැඩෙනවා. ඒ චිත්තක්ෂණේ පව්ගති අඩු වෙනවා, අකුසල අඩු වෙනවා. ඒක අපිට තේරෙනවා ඒ වෙලාවේදී. පින් ගති වැඩි වෙනවා. ඒ කියන්නේ දැරීමේ ශක්තිය වැඩි වෙනවා. ඉතින් ඒකට කියලා දුන්නට නැත්නම් ඒක අපි අවධාරණය කරාට බොහොම කලාතුරකින් කියන තමයි ඒකට සමාදම් වෙන්න කැමති. ඒගොල්ලෝ හිතන්නේ කාලකන්නිකමක් කියලා. භාවනාදී හම්බෙච්ච කාලකන්නිකමක් මේ මට මේ මේ නුරුස්නා ගතියක් ආ මොකක් හරි වැරද්දක් වෙලා මේ පදම වැරදිලයි කියලා හිතන්න. මොකද ඒ තරම් අපේ හිත ශ්‍රද්ධාවට ලෝභයි. සමා වෙන්න මේ සමාධියට ඇබ්බැහියක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඔය බීමට ඇබ්බැහි මනස බීමෙන් ගලවන්න බෑනේ. ඊමස අසන්නයි ඊමසට ගහලා බැලලා මොනව කරන්නේ? ඒ බොන මිනිසෙක් උසාවියට ගිහිල්ලා දැම්ම නඩු කිව්වා. අර සූස්තිය මොකද්ද ගංජා කුරුක් ගාගෙන ඉන්නලාදී පොලිසියට අහුවිලා කෙලින්ම. ඒවල නැගපිච්චිප්පෙල ගාලා සර් සූස්තිය කඩන්න නැතුව ඕන දෙයක් කරන්න කියලා. දෙකක් ගහලා ආන්නකට දානවා ඒකට ගමන්නේ සූස්තිය කඩන්න එපා. එච්චර උට ඕන දෙයක් ඒක තමයි සමාජ තත්ත්වයට ඒකට යන මිනිහා සූස්තියක ඉන්නේ. බුදුහාමර ඒක අගය කරන වරින් වර ඒ සූස්තියක් ඕනේ හැබැයි මතක තියාගන්න ධර්මය අවබෝධ වෙන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ මේ නුරුස්නා ගතිය මේ පාලනය කරගන්න බැරිය මේ මේ වික්ෂිප්ත ගතියක් කියලා එකක් තියෙනවා ලුණු දෙහි දැම්මා වගේ අන්නේ වෙලාවේ පොඩ්ඩක් ඉඳලා බලන්න ලොකු සාන්ති කියන එකේ අපි ඉන්නේ තාම මුල මැද පහු කරුවට පස්සේ ඒක එහා පැත්තේ පුදුම සැපයක් තියෙනවා මුල මැද දෙකේ හරීම වද දෙනවා ආත්මේ නසනවා මාන්නේ කඩනවා තණ්හාව මකනවා මොනම මාන්නයක්වත් එන්නේ නැහැ වෙලා. ඒ වෙලාවේ මේ අසුචියක ඉන්න අසුචි පණිය තරංගත් පාණයක් එන්නේ නැහැ. ඊට පස්සේ ඒක ගෙවන් කෙරුවට පස්සේ තණ්හා මාන දිටි තුනෙන් තොර සැපක් එනවා. ඒක ගෙවලානේ තියෙන්නේ. ඊට පස්සේ එන සැපේ තමයි බුදුරජාන්සේ උදම්මනන්නේ. කවදාකවත් නොදැක්ක විදිහේ සැපක් මේ නුරුස්නා ගතිය පිටිපස්සේ තියෙනවා. කිසි කෙනෙකුට හැකියාවක් නැහැ ඒක හරහා යන්න. ඉතින් ඒ නිසා මගදී මේකට ඉරියව් මාරු කරනවා. එක එක දේවල් කරුවාම ඒ gediyak ඉදිලා අඹ කණ්ඩ හම්බෙන්නේ නැහැ. අපි මේ කඩලා දුම් ගහලා ඉදවලා කන කෑමක් කන්නේ. අමු අඹ කන්නේ. gediye ඉදෙන්න අරපන් එන්නේ නිවසීමේ ශක්තිය වැඩෙනවනම් ඒක හොඳම උපමානයක් තමයි ආදර්ශකයක් තමයි සතිය විවිධාංගීකරණය වෙනවා. කොයි කොයි ඉරියව්වේ හිටියත් කොයි වෙලාවේ හිටියත් ඉදිරිපත් වෙච්ච දේ දිරව ගන්න පුළුවන්. වටහා ගන්න පුළුවන්. වටහාගෙන ඒකෙන් අකුසලයක් කරන්නේ නැතුව කර්ම රැස් කරන්නේ නැතුව චේතනා පහල කරන්නේ නැතුව ඒකට ගෙවම් කරන්න පුළුවන්. මම කියන්නේ එහෙම මිනිස්සයාට මායයටව සැලසුම් අඳින්න බෑ. මොකද යථාවාදී වැඩක් කරන්නේ කිසියම් අපේක්ෂාවකුත් නැහැ, චෝදනාවකුත් නැහැ, බලාපොරොත්තු අයිතිවාසිකම් ඉල්ලීමකුත් නැහැ. පැමිණි ඕනම දෙයක සතිය පිටවන්න පුළුවන් ගතිය පරන්න ගියාම මුලින් මුලින් ටිකක් උදව් කරන්න ඕන. උදව් කරාට පස්සේ මම සර් තේරෙනවා ඉතින් මේක ඇතුළෙන්ම හදාගෙන ඇතුළෙන්ම කමඨාන සුද්ධ කරන යන ගමනක් තියෙනවා. සොන්න සසරෙන්වත් භාවනා කරනකොට සමහර දිනකට අපේ සතිය එක්ක සමාධිය නැත්නම් මොකද්ද වෙන්නේ කියන්නේ හොඳට පිටගෙන යනවා. හොඳට හොඳට තේරෙනවා. තේරෙනවා. සමහරක් වෙලාවට භාවනා කරගෙන ටිකක් වෙලා ගියොත් මොකක් වුණාද කියලා දන්නේ. ඒ කියන්නේ හිත සම්පූර්ණ වෙලා ඊට පස්සේ කාලේ ඔක්කොම නැති යන සමයට පැයක් දෙකක් වෙන්න පුළුවන්. මොනවා වුණාද කියලා දන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවලින් ගැලවෙන්නේ කොහොමද? මොකද ඇයි වෙලා ඇත්තටම හිත දුවලා තියෙනවා. හැබැයි හිත දුවලා කියලා දැනගන්නේ ඒක ඉදි කරණ තියෙන්නේ මේ දේ සිද්ධ වෙන්නේ අහම්බෙකින්ද දඩස් කාලා ඉලෙක්ට්‍රික් සිද්ධ වෙනවද නැත්නම් මේක ක්‍රමයෙන් සිද්ධ වෙන එකක්ද කියලා අල්ලන්න ඕනේ. දන්නා තැන සිට නොදන්නා තැනකට යන තැනක් තියෙනවානේ. මල පනින තැනක්, මල පන්නන, ඉරි පන්නන, යටිපහුව වෙන තැන. ඒ දේ සිද්ධ වෙන්නේ Tamanට අවස්ථාවක් දීලාද නැත්නම් ඇක්සිඩන්ටල්ද කියලා. ධර්මයේ තියෙනවා rule of thumb නීතියක් ධර්මයේ කවදාකවත් හදිසි කටයුතු නැහැ. හැමදේම සිද්ධ වෙන්නේ පටිච්චසමුප්පන්නව ටිකෙන් ටික. ඒ නිසා ධර්මානුකූලව සංඥාවේ නිරුද්ධ වීමක් නම් නිමිත්තේ නිරුද්ධ වීමක් නම් අරමුණේ නිරුද්ධ වීමක් නම් ඒක ඒ ක්‍රමයෙන් ක්‍රමයෙන් පාට රෙද්දක් විරංජනේ වෙන්න වගේ ටික ටික ටික පාට පිච්චෙන්නේ. එපා කරන ගතිය නැත්නම් නිදිමත ගතිය ටික ටික එන්නේ. එතකොට Tamanට ඕන තරම් තියෙන වෙලාව දැනගන්න දැන් නිමිත්ත නැති වුණා, අරමුණ නැති වුණා, කර්මස්ථානේ නැති වුණා. දේවල් වල ඒකාකාරීකමක් ඇවිල්ලා තියෙනවා. මේ ඒකාකාරීකම නිසා හිත එක්කෝ තර්ක කරලා, සැක කරලා පරියන්කින් ගලවලා දානවා. ඒ නැත්තම් නින්දර වටනවා. ඒ කියන්නේ මේකේ අර හිත දුවන්නේ අරමුණු රසේනේ. දැන් අරමුණු රසය ගෙවිගෙන යන්නේ. මම මේ කියන්නේ ගෙවිගෙන යාම ක්‍රමයෙන් සිදු වෙනවා නම් තමන්ට ඕලාරික අවස්ථාව, සුකුම අවස්ථාව, සුකුමතර අවස්ථාව කියලා මූලික අවස්ථා තුනක් හම්බ වෙනවා. එතකොට ඒ සියුම් වේගන එනකොටම දැනගන්න ඕනේ දැන් පරණ පුරුදු හුරු පුරුදු සතිය මදි මේක ටැකල් කරන්න. දැන් සතිය බූස්ට් කරන්න. බූස්ටර් රොකට් එක පත්තු කරන්න. දැනගන්න ඕනේ දැන් ඉස්සරහට යට එන්නේ දොයිය ගන්නවා. හිතෙන් ලොකු සංස කියන්නේ නිදි කරනවා කියලා. මම කියන්නේ ලීන වෙනවායි කියලා. සැඟවි ගණ්ඩය හදන්න. හිත සැඟවි ගණ්ඩය හදන්නේ ඒ වෙලාවේදී සැඟවි ගන්න නැති වෙන්න නම් ඒ හිත පිටිපස්සෙම එළවෙන මේ සතියක් තියෙන්න ඕනේ. හිත දැන් යන්නේ මේ ඩ්‍රැකියුලාට ලයිට් එක අල්ලපුවාම සිද්ධ වෙන්නේ. උඩ ඉන්න බෑනු හැංගෙන්න ඕනේ. හොරාට රාජ් පොලිසියෙන් ඌ ටැකල් වෙලා තියෙනවා කියලා දැනගත්තාම මොකද වෙන්නේ? මිනිහා චුත වෙනවා. මිනිහා ඉන්නේ නැහැ එතන. ඒ වගේ තමයි මේ මේ ආලෝකයට ඉර එනකොට මොකද වෙන්නේ? ඒ වගේ මේ ධර්ම එළිය පහළ වෙනකොට කෙලෙස් වලට ඉන්න බැරි වෙනවා. ඒක කෙලෙස් අසහනකාරී තත්වයකටපත් වෙනවා. ඒ අසහනකාරී තත්වයේදී අරමුණ රස විඳින්නේ නැහැ. ගෙවෙනවා. අන්නේ වෙලාව බොහෝම සංක්‍රාන්ති අවස්ථාවක් අන්න ඒකත් හොඳට අවදි වුණත් පෙන්නනවා මේ ධර්මය නම් නියම මාර්ගය නම් එක සැරේ අමාරුවට වටන්නේ chance එකක් දෙනවා කෝල් බ්ලඩ් ඩෙත් එකක් නැහැ කියනතෝ මරනවා කියලා අන්නේ වෙලාවේදී සතිය බූස්ට් ඩෝස් එකට යන්න ඕනේ ගියාට පස්සේ තේනවා දැන් උඩු හිතේ ඉඳලා හිත යටි හිතට යන්න හදන අපි උඩු හිතේ හිත අපිට මොනිටර් කරන්න පුළුවන් බලන්න කියන්න පුළුවන් යටි හිතට යනකොට හොල්මන්නේ දැන් හරියට කියනවා නිින්ද යන හැටි දැනගන්න හදනවා. ඉන්ජෙක්ෂන් නැතිලා කලන්තය හද මේ සීනති කරනවාදී සීනති වෙන බව දැනගන්න උත්සාහ කරනවා. නැත්නම් හීනට අවදි වෙන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් යටිහිත කියන නොදන්නා මේ විඥාණයට අවදි වෙන්න හදනවා. ඒකයි සතියේ තියෙන ශ්‍රේෂ්ඨත්වය උඩුහිත යටිහිත දෙක හරහා යන්න පුළුවන් දන්න මිනිහෙකුට හැබැයි. ලෑස්තිලා ගිය මිනිහෙකුට යටිහිතට අවදි වෙන්න පුළුවන්. ගියාට පස්සේ බුදුන් තමයි එතන. විවිධක තමයි එතන තියෙන්නේ. හුදේකලාව තමයි එතන තියෙන්නේ. විශ්‍රාමය තමයි එතන තියෙන්නේ. නොදන්න දෙයක්. හැබැයි කියන්න බෑ. කියන්න වචන නැහැ. කියා ගන්න බෑ. ඒ නිසා මේ මට්ටම එක සැරයක් පැන්නුවාට පස්සේ ඒ මනසට හරි මේ ඇඩ්වෙන්චරස් ඒ කියන්නේ මේ සෙල්ලක්කාර එහෙම නැත්නම් හිතුවක්කාර ආසාවක් පහළ වෙනවා. ඒක මේක යහපතට පැන්නට පස්සේ කිසිම තරංගයක් නැති ෆුල් මේ මේ ස්පේස් හොලිචිකා. ඇතුළත පිටත සීමාවක් නැහැ, ෆ්‍රික්ෂන් එකක් නැහැ, ඝර්ෂණයක් නැහැ, ඉන්න පුළුවන් තැනක් නැහැ. හිත කැමති නැති වුණාට ඒක බ්ලෙසිං ඉන් ඩිස්ගයිස්. ඒ කියන්නේ හැංගිය ගත්ත වාසනාවක් තියෙන නිසා නම් ප්‍රශ්න තියෙන අර සංක්‍රාන්ති අවස්ථාවේදී සතිය තියෙනවා කියන්නේ. ඒක ලොකු සාමින්නාංශයක ඔය ආනපනසති දෙවෙනි කොටස කියනවා හැම කෙනෙක්ම මේක වැරද්දක් වශයෙන් කියවනවා. ගුරුවරයා දැනගත්තොත් මේක ගුරුවරයා ගුරුලයාට විශ්වාසය ඇති කරනවා. ඔබට හොඳ තැනක් වෙන්න හදන්නේ. අත්‍යන්ත යනකොට දවස් දෙක නිින්දට යයි. නැත්නම් නිදි ගන්න ස්ලම්බර් එකට වැටෙනවා. නමුත් ආතනදී හොඳට ලයිට් එක දාන්න හිටපන්. නැත්නම් වැඩි සතියකින් ලෑස්තිලා ඵලයන්. ඔබට ඊට පස්සේ හම්බෙන්න ලෝකේ සියල්ල භාවනාවෙන් හම්බෙන්න ඕන සියලු ගුණ සම්පatti ටික හම්බෙනවා. හත පහක්වත් වේදම් කරන්න දෙයක් නැහැ. නොමිලේ. අසීමිතයි කිසිම කෙනෙකුට තරඟ කරලත් නෙවෙයි දිනන්නේ නිතරම ජයක් තියෙන්නේ. මොකද හිත මේ දන්නේ නැති ලෝකෙට වැඩිය දන්න ලෝකෙට යන නොදන්න දේකට වැඩිය පුරුදු කණවැන්දුම හොයනවා. නමුත් අතෙන්ද තමයි බුදුහාමුදුරුවෝ යවන්න හදන්නේ. ඒක තනිකර පුද්ගලික තීන්දුවක්. බුදුහාමුදුරුවෝ දෙන්නෙත් නෑ වෙන කවුරුත් දෙන්නේ නෑ තමන්ම තීන්දුව කරන්න ඕනේ. මම ජීවිතේ නැති වුණත් අතපයක් ගන්නවත් පිස්සු ඇදුවත් මැරුණත් මම මේකට වැටෙනවා කම්මෝගෝචිකාගෝ කියලා රාජාවෝ මාවෝ ගංගාවෝ ඒක සෙල්ලක්කාරකම. ඒ ඒ සෙල්ලක්කාරකම ආගමක් නෑ එතන. ධර්මිකුත් නෑ එතන ක්‍රමයකුත් නෑ එතන. ඒක භාවනාවකින් එකක් නෙවෙයි. ඒකේ ජීවිතේ අභියෝග වලට මුහුණ දීමේ ඇටිටියුඩ් එක ඒ තියෙන මිනිහ විතරනේ බිස්නස් කරන්නේ. බිස්නස් වලින් දිනන්නේ රිස්ක් ලව් කරන මිනිහ විතරනේ. තේනවද? ඒ නැත්නම් ඉන්වෙස්ට් කරන්නේ රිස්ක් ලවර්ස්ලා එක පාරට විශ්වාස ලබන හැමකට කියලා වෙලක් යනවා. ඒ නිසා මම කියනවා ඒක සූදුවක් කියලා. සූදු කෙල්ල මිනිහත් එහෙමනේ. අහලා තියෙනවා සූදු කෙල්ලනවා කියලා ධර්ම උකසර තියලා. මේක ලද්දකින් අහගෙන ගෙදර යනවා කියලා. ඌට ඒත් ඒකේ ජොලියත් එහෙම. ඒ නිසා යෝගාවචරය එතෙන්ට නිකන් ಗುಣ වඩලා එතෙන්දි සම්පූර්ණ chance එකක් අරගන්නවා. බුදු ධම්ම සංඝ බණ්ඩ විශ්වාසයි නම් මම මේකට යනවා. මම මගේ ඥානෙ විශ්වාස කරනවා මගේ කෘත්‍යාම ඥානෙ විශ්වාස කරනවා බුදු ධම්ම සංඝ පැත්තක තියලා ආපව තර්ක ඥානෙට යනවා. මෙතෙක්කල් කෙරුවේ ඒක තමයි. අරක ඒ නිසා ගියොත් එක සැරයක් දෙකක් කඩාන ගියොත් මචර තියෙන ආධ්‍යාත්මික ලෝකේ බලාපොරොත්තු වෙනවා අපි එනකන් අපි දොර ළඟට ඇවිල්ලා බය වෙලා අපහු ඒ දොරටුව තමයි ඔය නොදන්න තැන. දන්න දේ කවදාකවත් නිවර නෑ. දන්න දෙයක් කරා නිවරට යන්නත් බෑ. දන්න දේ නැතුවත් බෑ. සුත්‍රමය ඥාන චින්තාමය නැතුව බෑ. නමුත් ඒ දෙක අතහැරියේ නැත්නම් ඒ දෙක පාවා දුන්න නැත්නම් නිවරට ගමනක් නෑ. ඒ පාවා දෙන එක දෙන්නෙකුට එකවර වෙන්නේ නෑ. කාට කියන්නත් බෑ අවල් වෙලා වෙයි කියලා. ඕනෙ වෙලාවක එන්න පුළුවන්. ඒ නිසා අන්නේ වගේ නින්දට වැටෙනවා නම් ඒක හොඳ සම්දිස්ථානයක්. අන්නේ සම්දිස්ථානේ වැඩි සතියක ඉල්ලුමක් එතන තියෙනවා. වෙනකට වැඩි සතියක් සතිය බලයක් බවට පත් වෙන්න හදනවා. සති බලයක් බවට. ඒ කියන්නේ අනිකොත් ඉන්දිය ධර්ම ඉක්මන් කරලා සතිය සමහර වෙලාවට වීර්යමුත් යනවා ඒකට. ශ්‍රද්ධාවමුත් යනවා ඒකට. සමාධියමුත් යනවා ඒකට. ප්‍රඥාවමුත් යනවා. ඒක අර ඉද්ධිපාද හතර හැටියට ඡන්ද විරිය චිත්ත මීමන්සා කොයි එකෙන් යනවද කියන්නේ. හැබැයි අරුපාසමත් කිව්වක අන්නේ තකති තට්ටු මාරු අවස්ථාවේදී මේ සිද්ධියට අවදි වෙන එක තමයි ප්‍රධානම දේ. දැනගෙන මේක වැරද්දක් අතපසුවීමක් නෙවෙයි. මම මේ කරපු දේ මේ මේ ඔක්කොම පාවා දීලා මම මේ ආධ්‍යාත්මයට බැස ගන්න නැත්නම් ඒ ලෝකෙට ඇතුල් වෙන්න සූදානම් බව. ඒක ලොකු සාංශ කියලා තියෙන එකම ಗುಣධර්මයයි උන්වහන්සේ මාර්ග යනකට පෙන්නේ ලෑස්තිලා ගිය මිනිහා යනවා. එතෙන්දි ලෑස්ති වෙන්න බෑ. එතෙන්දි මොන විදියෙන්වත් කල්පනා කරන්න බෑ. කල්පනා කරපුවම ආපහු වැටෙන්නේ චින්තාමය ඥානෙට. ලෑස්තිලා යන්න ඕනේ කොයි වෙලාව වෙනවද කියලා කියන්න බෑ. ඒක ඒක අද මේ භාවනා ලෝකයේ ප්‍රශ්න අතර උගාවක් වැදගත් උගාවක් පුළුල් ප්‍රශ්නේ ඕක තමයි. උගව දෙනෙක් මේ බුදි වෙනවද බුදු වෙනවද කියලා තේරෙන්නේ නැතු යනවා. වර එක බුදි වෙනවා වර එක බුදු වෙනවා. බුදි වෙන එක තමයි බුදු වෙන්නේ කියලා මට පේන්නේ. ඒ කියන්නේ බුද්ධි වෙන්න ඉස්සෙල් අර බුධින ගතිය එනවා. පේන්නේ නිදිමතක්මයි, පේන්නේ ලීන භාවයක්මයි, පේන්නේ හිත පාලනයෙන් තොර වීමක්ම තමයි. නමුත් ඒක මොනිටර් කරලා කරලා කරලා කරලා එතනදී හරියට හසුරවා ගන්න පුළුවන් වුණොත් බුදු වෙනවයි බුධි වෙනවයි දෙක ළඟ ළඟ තියෙනවා. ඒ මොග්ගලන් ස්වාමීන් වහන්සේ කිරණ වෙලාවේදී අර ගිහිල්ලා බුදුහාමුදුරු පචලායමාන සූත්‍රය දේශනා කරන්නේ. ඒ වෙලාවේ කිරණා. මෙහෙම එනවා ආයෙ සීනවා ආයෙ වැටෙනවා ආයෙ කොහොම වෙවි වෙවි වෙවි වෙවි ඉඳලා තමයි දවසක මේක මේකට අවදි වෙන්නේ. මම දන්නේ මම ඔය කියපු ප්‍රශ්නේ හරියට තේරුම් ගත්තද කියලා. මට තේරුච්ච හැටියට මම ඔය මේ උත්තර දුන්නා. හොඳයි එහෙනම් අපි මෙතෙන් අපේ ධර්ම සාකච්ඡා වාරය સમાપ્ત කරනවා. පල්ලිය භාවනා වැඩ පිළිවෙල කරන අය සම්බන්ධයෙන් අපි නැවත එකට රැස් වෙනවා ධර්ම සාකච්ඡාවකට. එතකොට ඔය පල්ලෙහා ඉන්න කට්ටිය ඔක්කොම එකතු වෙනවා. එහෙනම් අපි මෙතනින් ඊත්තාවතා ಜಾති ගාථා සජ්ජායනා කිරීමේ සම්ප්‍රදාන කුල සම්සකතාව දෙනවා. ඊත්තාවතා